ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට ආරම්භය ලබා ගනිමු. සිදුම දෙනා ඒ සඳහා tempත් වෙමු. සාදුකාරයක් පාත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අදුක්කම සුඛාය අයේ වේදනාය කිං පටිභාගෝ අදුක්කම සුඛාය උපාසක වේදනාය අවිජ්ජා පටිභාගෝ තීති ශ්‍රද්ධා බුද්ධ සබන පින්වත්නි අපි චුල්ල වේදල්ල සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා කියන එක සිහිපත් කරගනිමු. ඒක මජ්ක්‍ධිම නිකාය කියන සර්වචනාතිගේ දේශනා සඳහන් සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒකට වේදල්ල සූත්‍ර කියලා සඳහන් කරනවා. සර්වචන් වහන්සේගේ ශාසනයේ නවංග සත්තු ශාසනය කියලා සඳහන් කරලා තියෙනවා. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ජාතකං ඉතිවුත්තකං කාතා ආදි වශයෙන් දේශනා විලාස නැත්නම් දේශනා ඉදිරිපත් කරන ස්වභාව නමයක් දේශනා කරනවා. ඒකේ එකක් තමයි මේ කියන වේදල්ල සූත්‍රය. වේදල්ල සූත්‍රය පිළිබඳව විස්තර කරනකොට සඳහන් කරන්නේ වේදය වගේ වචනයකින් අපි කැඩලා පිටාව එකක් සාකච්ඡා මාර්ගෙන් ධර්ම කාරණා මතු කර ගැනීම. ඉතින් ඒ විදිහට සූත්‍ර චුල්ල වේදල්ල මහා වේදල්ල ආදි වශයෙන් වේදනා වේදල්ල සූත්‍ර රාශියක් සඳහන් වෙනවා අපේ රාශියක් නෙවෙයි සුළු ප්‍රමාණයක් සඳහන් වෙනවා. ඒ තාමත්ම ගැඹුරින් වෙන විදිහට කියනවා වැඩිට බැහැපු කට්ටිය ඒ පිළිබඳ ඇති වෙලා තියෙන සාකච්ඡා තුළින් ගිනි පුපුරු වෙන්නා වාගේ හරියට කල් දෙකක් එකට ගන්නකොට නැත්නම් ගිනි ගලක ආයුධයක් ගන්නකොට ඉනිපුපුරු විශේෂන වගේ විහිදිච්ච ඊ타මත්ම සජීවි ධර්ම කොටස තියෙනවා. මේ චුල්ල වේදල සූත්‍රයේ තියෙන වටිනකම තමයි ඒකේ පිටපමින් කතාව. ඒ කතාවේදී එවකට ඒ ධම්මදින්නා තෙරින්නාංශේ ලබාගත් ඒ අවබෝධය පිළිබඳව එතුමිය ගිහි කාලේ හිටපු උපාසක විසාක සැක කරන ගතියක් පේන තියෙනවා මේකේ. දැක කරලා අනුකම්පාවෙන් එයාට ධර්ම කරුණු මතු කරලා දෙන්න නානා විහිර ප්‍රශ්න අහන අහන ප්‍රශ්න වලට ධම්මදින්නාව වෙන උත්තර දිහා බලනකොට පුදුමාකාර විචක්ෂණ ගතියක් තියෙනවා. ඇත්තට මේකේ සෑහෙන කොටසක් ගෞරවය යනවා මේ ප්‍රශ්න විලාසයටත්. ප්‍රශ්න කරන ආකාරය කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. පතුරු ගහන ප්‍රශ්න. විශ්ිතුරු ප්‍රශ්න. මේ බෙදා දක්වන ප්‍රශ්න. ඉතින් ඒකෙදී ඊයේ අපි මතු කරගත්තේ මේ උපාදානයේ සහ පංච උපාදානස්කන්ධය කියන දෙකම එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියලා. ඉතින් ඒක තේරෙනවා සාමාන්‍යයෙන් ඉදින්දා මේ පවුල් නඩත්තු කරන මිනිසුන්ට ඌව ප්‍රශ්න නෙවෙයි. ඒ ප්‍රශ්න වෙන්නේ භාවනාවට ගිහිල්ලා ඒව පිළිබඳව ඒ කියන්නේ වචනවල විශේෂණ පදවල අර්ථ ඡායාවල් වල හොද්දටම යෙදී සැදී පැහැදී ගත කරන අයට වෙන මතු වෙන දෙයක්. එහෙම නැත්නම් විභජ්‍යවාදීව බුද්ධ ධර්ම දිහා බලන කෙනෙකුට විතරයි ප්‍රශ්න මතුවේ. පංච උපාදානස්කන්ධය සහ උපාදාන කියන දෙකම එකක්ද කියලා. ඉතින් එතකොට ධම්ම දිනා දෙනවාද එකම දෙකම එකක් නෙවෙයි. හැබැයි පංච උපාදාන උපාදානගේ පරිබාහිරෝ පංච උපාදානස්කන්ධක් නෑ. යම් ස්කන්ධයක් විශේෂයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ආපුවම පංච උපාදානස්කන්ධ කියනවා නැත්නම් පංචස්කන්ධ කියලා කියනවා ඒ ඕනෙම ස්කන්ධයක් වෙන්නේ කෙනෙක් ගැති චන්ද රාගය තමයි මෙතන බලපාන්නේ ඒ චන්ද රාගය තියෙනවනේ ඒව උපාදාන වෙනවා ඉතින් ඒකෙන් අදහස් වෙනවා හැම දෙයකම චන්ද රාගයක් නැහැ චන්ද රාගයක් හැම දෙයකම තියෙනවනම් නිවනක් ලබන්න බෑ ඒ නිසා උපාදානස්කන්ධ වගේක් තියෙන නැත්නම් ස්කන්ධ වගේක් තියෙනවා. ශිල්පීය ක්‍රමයට ප්‍රතිපදාවදිගේ වැස්සොත් චන්දරාග ඇති කරන්නේ නැතුව චන්දරාගයෙන් තොර ඒ ඒ උපාදාන ඒ ස්කන්ධයන් දැක ගන්න පුළුවන් ගතියක් දැක්ක බුදුරජාණන් වහන්සේ අපි එතෙන් තමයි අඬ ගහගෙන යන්න හදන්නේ දැන් ඉන්නේ චන්ද රාගේ තියෙන තැනක ඒ චන්ද රාගේ තියෙන තාක්කල් අපි කර්ම සහ කර්ම ඵලය කියන චක්‍රයට අහු වෙලා කඹරනවා සංසාරේ. නමුත් හොඳ තීක්ෂණ බුද්ධිය ඇත්නම් ඒ ඒ උපාදාන උපාදාන කියන වචන වැරදි ඒ ස්කන්ධ චන්ද රාගෙන්තරෝ දැක් ගන්න පුළුවන්. දැක්කොත් ඒ දකින්න කෙනාට දන්න කෙනාට ගැලවමක් තියෙනවා. ඒ දැක ගන්න ක්‍රමයට පටිපදා ප්‍රතිපදාව අනු අනුභව ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ටික හරීම රේකී ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන්. සුත්තම ඥානෙ ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ අර Taman මෙතෙක් අල් දක්ෂින දක්ෂින දේ උපාදාන කරන ලෝකෙක හිටලා එහෙම උපාදාන නොකරන පැත්තක් මේකේ තියෙනවා. ඒක සඳහා ඇත්තටම එහෙම දෙයක් මේ සමබර ලෝකේ තියෙන්න පුළුවන්ද කියලා සලකා බලලා තියෙන්න පුළුවන් මම කියන පොඩ්ඩක් හොයලා බලන්න ඕන කියන එකට කියනවා චින්තාමය ඥාන කියලා කල්පනා කරනවා මේ ආපු ගමනේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ආපු ගමනේ gediy පිටින් කන්නෙත් නැහැ. එතකොට ඒක එනවා චින්තාමය කොටසක්. ඉතින් හැම කෙනාටම චින්තාමය ඥාන පහළ වෙන්නේ මොකද අහපු දේ ධාරණ ශක්තියක් තියෙන කෙනාට විතරයි චින්තාමය ඥාන පහළ වෙන්නේ. ඒතර තමයි ළඟ තිබුණු ඥාන සහ අලුතෙන් ආපු ඥාන අර මොලේ ක්‍රියාත්මක වෙන ක්‍රමයට කියන්නේ අනුමාන කරනවායි කියලා. නැත්තම් ණය විපස්සනාව කියනවා. එහෙම නැත්තම් තර්කණේ කියලා කියනවා. නැත්නම් ආකාර පරිවිතක්ක කියනවා. ඉතින් ඒක මනුස්ස මනසේ විශේෂ අවස්ථාවක්. අලුතෙන් ඕනම දෙයක් ප්‍රතික්ෂේප නොකර gediya pitin බාර නොගෙන ඉන්ටර්නලයිස් කර ගන්නවා වගේ Tamanට ගැළපෙන කොටසට මේක පදම් කර ගැනීමක් තියෙනවා. ඒකට අනුමාන ඥාන කියනවා, චින්තාමය ඥාන කියලා කියනවා. ඉතින් මේ චින්තාමය ඥානෙටත් අහු වෙලා මන අපයක් ඕගෝ මේක මේක මොකද්ද අලුත් දෙයක් තියෙනවා කියලා හිතුනොත් විතරයි භාවනාවේ පැත්තට කෙනෙක් පෙළඹෙන්නේ. ඊට පස්සේ තමයි භාවනාමය ඥාන වැඩෙන්න පටන් ගන්නේ. ඉතින් එතකොට මේක අතර අනුපූර්ව වර්ධනයක් පේන අතර චින්තාමය ඥානෙ ඉඳලා භාව සුතමේ ඥානෙලා චින්තාමය ඥානෙට යනවයි කියලා කියන්නේ විශාල පරිවර්තනයක්. චින්තාමය ඥානෙ ඉඳලා භාවනාවට යනවයි කියලා කියන්නේ විශාල පරිවර්තනයක්. ඒ පරිවර්තනය වුණාට මදි. ලොකු පිමි දෙක තුනක් පැනලා භාවනාවේදී අර අහපු දේ හිත අල්ලගත්ත දේ නැවත නැවත යොදමින් කටයුතු කරන්න ඕන නිසා භාවනාවෙත් ආසීවත ආසීවනා භාවනා බහුලී කතා කියලා භාවනාත් කොටස් තුනක් තියෙනවා. ඉතින් මේ වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන පොඩ්ඩක් ආසීවන ප්‍රති ලැබලා දෙන්න විතරයි. තමයි මේක කරන්න ඕනේ කියලා චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාට දාගත්ත දේ මේ මේ තැන් වලින් ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් කියලා අතනින් මෙතනින් තැන් තැන් වලින් චන මාත්‍ර වශයෙන් ප්‍රත්‍යක්ෂණය යෝගාවචරයට ලැබුණා නම් ඒ යෝගාවචරයට එතකොට රින්ගගෙන ඉන්න බින්ගෙන් යන්න හැංගිලා යන්න පොටක් පෑදෙනවා. එහෙම නැත්නම් ඉරකින් පැනලා යන බින්ගයක් අහු වෙනවා. ඉතින් ඊට පස්සේ ආ දක්ෂ වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට ආහාරගෙන යන්න. ඒක හරියට මේ ආහාර තියෙන දැන දැක්කම මී අයිතාම ළඟ තැනීම බිම්ගයක් හරන්නේ. ඒක මීට කවුරක්වත් ඔය රේඩාර් පණිවිඩ දෙන්නෙත් නැහැ. බිම් ගන්න අපේ ඉංජිනේර්ස්ලා දෙන කිසිම උපකරණයක් නැහැ. ඔය හරියටම කිට්ටු දැනින් හැරුවා කාලා යනකම් හොයන්න බෑ. අන්න ඒ ඥානෙ අපි ළඟ තියෙනවා. යන්න ඕනේ නම් පාර තියනවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ. අපිට වෙලා තියෙන්නේ යන්න ඕනේ නැහැ. යන්න ඕන නම් පාර තියෙනවා. ඒ ඥානෙ අපි උපත්තිම ලැබලා තියෙනවා. ඒ උපත්ති ඥානය උත්ප්‍රේරණය කිරීමක් තමයි අපි වැඩමුළුවක් කරලා කියනවා මෙන්න මෙතෙන්ට තට්ටුවක් දාපන් මෙතෙන් තට්ටුවක් දැම්මොත් පේනව නේද බෝල් ගතියක් ඕක හාරපන් කිය. ඉතින් හාරණ එක වැඩමුළුවේදී කරලා දෙන්න බෑ. බුදුජානනාංශ කරලා දෙන්නත් බෑ. ඒක තමන් ළඟ තියෙන ආයුධ කට්ටල අරගෙන ඉතින් ගල් කොටන්නා වගේ ටොක්ක ටොක්ක ටොක්ක ටොක්කලා ගහ ගහ ගහ ගහ ඉන්න ඕනේ. ගහන තැන මේකයි ගැල වුණොත් කොයියෝ පුදුම ගැලවිල්ලක් තියෙන කියන එක වැඩමුළුවකදී අල්ලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම බලනකොට අපි හිතාගත්ත මේ චුල්ලපේතල සූත්‍රයේ මේ උපාදාන තහ පංච උපාදාන ස්කන්ධ කියන මේ දෙක වෙන් කරලා උපාදානයන්ගෙන් තොර මේ පංචස්කන්ධයක් අපිට අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක බැලුවොත් අපිට ඇත්තටම කියනවා නම් ඒකේ රූප කොටසේ නැත්නම් රූපස්කන්ධයේ මේ තැනට යන්න සෑයෙන ආකිතාකිත හදක හම්බුණා පසුගිය අවුරුදු 200 ඇතුළත භෞතික විද්‍යාවේ පරිශ්‍රණ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචරව පටන් ගත්ත භෞතික විද්‍යාව ඇහැට කනට නාසයට දිවට කයට තේරෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පටන් ගත්ත භෞතික විද්‍යාව පසු කාලීන ඇතිවෙච්ච මේ විස්තර සොයා බැලීමේ microscope electric micro electron microscope laser beam වගේ දේවල් වලින් ඇහැට පේන්නේ නැති වුණාට අල්ලන්න පුළුවන් ක්‍රමයක් හරියට කියනවා නම් එක්ස්රේ කියන එක ඇහැට පේන්නේ නැතුණට ඒක වැඩ ගන්න පුළුවන් විදුලිය කියන එකට ඇහැට පේන්නේ නැති වුණාට ඒකෙන් වැඩ ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනිකස් ඇහැට පේන්නේ නැති වුණාට වැඩ ගන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණය ඇහැට පේන්නේ නැති වුණාට වැඩ ගන්න පුළුවන් කියනවා. ඉස්සර ඉස්ලාම් පෙන්නේ මැජික් වගේ සයන්ටිෆික් නෙමෙයි මිස්ටික් කියලා. නමුත් දැන් තේරෙන්න පටන් ගත්තා මේ ප්‍රත්‍යක්ෂණ කියලා ගුරුසු මට්ටමින් දෙපැත්තට යන්න යන්න ඉස්සර මිස්ටික්ස් කියපුවා දැන් සයන්ටිෆික් වෙන්න පටන් ගත්තා. අන්නේ වේගනේ යනකොට මේ අණුව කියන එක පරමාණු වලට කඩන්න පුළුවන් කියන එක අපි ඉස්කෝලේ යන කාලේ තේරුම් ගන්න තිබුණා. ඊට පස්සේ පරමාණුව තමයි මූලිකම දේ ඒකේ හැර කඩන්න බෑ කියන එක ජීව නිර්මාණවාදීන් ලොකු සතුටක් ඇති වුණා. දෙයන්නාසේ පරමාණු හැදුවා. මිනිස්සුන්ට පරමාණු වෙනස් කරන්න බෑ පරමාණු වෙනස් කරන්න බෑ කියලා. ඉතින් ඒක බටහිර චින්තකනේ කාලයක් තිබිලා අනුපරමාණුක දේවල් නැත්නම් සබ්ඇටොමික් පාටිකල්ස් වලට යන්න පටන් අරගත්තා. ගිය ගමන් අර අණුව පරමාණුව කියන පෙළ ගැස්මට විශාල බාධාවක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අණුපරමාණුක දේවල් නැත්නම් සබ්ඇටොමික් පාටිකල්ස් බලනකොට ඒව කොයි එකේ තිබ්බත් සමානයි. අණුව සහ පරමාණු එකිනෙකාට වෙනස්. ඉතින් මේ නිසා මේ සබ්ඇටොමික් පාටිකල්ස් වලින් හයිඩ්‍රජන් හැදිච්චාමයි හීලියම් හැච්චාමයි දෙක සම්පූර්ණ හැසිරීම් දෙකක්. හැබැයි හයිඩ්‍රජන් සහ හීලියම් දෙක කඩලා බැලුවොත් තියෙන ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, පොසිට්‍රෝන, ක්වක්ස් ඒව සමානයි. ඒතර මේ සමාන දෙකකින් මේ අලුත්ම දේවල් නට අපි මූලද්‍රව්‍ය කියලා කියනවා අපිට ආවර්තිකව වගේ දාලා පෙන්ලා දුන්නා ඉස්කෝලේ යන කාලේ දේශී ගානක් පෙන්නවා පෙන්ලා ගියාම ඒ ලස්සන සැකිල්ලක් හම්බුණා ඒ සැකිල්ලත් ඔප්පු කරා කරලා බලුවට පස්සේ ඒක අන්තිමට යනකොට ලොකු ලොකු පරමාණු ඒ වගේම සබ්ඇටොමික් පාටිකල්ස් එක්ස්රේ විදියට පිට වෙනවා බීටා කිරණ තීටා කිරණ කියලා වින්වින්ට ගියාම ඒව වෙන දෙයක් බවටපත් වෙන්නේ නැහැ හැබැයි අර තිබුණේවත් නෙවෙයි ඊට පස්සේ ආවර්ත වගේ එක කොටුවක් ඇතුළේ මෙන්න 16ක් 17ක් එළුව බෑට් රොඩෝර ගාල් කරනවා වගේ ගාල් කරන්න පටන් ගත්තා ඔන්න ආවර්තිත වගුව නිකන් ඕවර් පොපියුලේටඩ් වෙලා කචල් යාගෙන කාලේ තමයි අපි ඉකෝලින් අසුනේ. දැන් ඊට වඩා ගොඩක් වෙනස්. දැන් ඒක මහා අමු විකාරයක්. මේ සබ්ඇටොමික් පාටිකල් තිබුණා. ඒ සබ්ඇටොමික් පාටිකල්ස් එනර්ජි කියනවා. ඇටොමික මේ අණු මූලද්‍රව්‍ය මැටර් කියලා කියනවා. මේ දෙක අතර කරකැවිල්ල ගිහිල්ලා ඔන්න අයින්ස්ටයින් පප්පා හිර වුණා හිරවිල්ලක් E mc2 කියලා ලියලා. එනර්ජි මැටර් එකයි සම කරා. ඉතින් සමහරු කියනවා ඔය රිලෙවෙකට කම්පියුටරයක් ඕන් කරලා කීබෝඩ් එකකට පනින්න ඇරියොත් සමහර විටක E mc2 කියලා වදින්නත් ඉඩ තියෙනවා කියලා. ගහන ගහන රිලෙව පනිනකොට වැදුනට මේක තියරි එකක් විතර ඉදිරිපත් කරන්න හිතන්නේ අයින්ස්ටයින්ට විතරයි. ඒ නිසා අයින්ස්ටයින් අයියා වුණා. අපිටව ගහනකොට ඔක වදින්නම් ඉඳ තියුණා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. මෙහෙම කතා. හැබැයි ඒක දැන් මේ වෙනකොට බොරු වෙලා තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම දැකපු බුදුහාමුදුරුවෝ කොහොමද දෙයක් උපාදාන වෙන්නේ තා උපාදාන නොවෙන්නේ කියන එක දැන් ධම්මදින්නාගේ මුවින් එළියට එනවා යමක් පිළිබඳ චන්දරාග කරනවා නම් ඒක උපාදාන වෙනවා. දේවල් තියෙන්න පුළුවන් චන්දරාග නොකර. ඔන්න ඕකට පොඩි ඉඟියක් සර්වචන් වහන්සේ එන්න කාලේ ඇති වෙච්ච ඒ මාළුකපුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක ඇති වෙච්ච සාකච්ඡාවේදී මාළුකපුත්තු කියලා වයසක කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා බුදුරණාහිට ඇවිල්ලාගෙන ඉපා වෙලා තියෙන මට දැන් සම්තාරි මට තනි වෙන්න ඕන මට භාවනා කරන්න ඕනේ. ඊටාම වැඩි වැඩ වායන වැඩ වෑයම් කරනවා මට යන්න කමටහනක් දෙන්න කියලා බුදුරණාහි කිව්වා මේ නා කියලා ඇවිල්ලා පැවිදිලා මේ මට එනවා කමටහන් ඉල්ලන්නේ අයව දීලා තියෙනකමයිද? එහෙනම් ඊළඳාරි කොච්චර ඇවිල්ලා මට කරදර කරාද කියලා වගේ නිකන් නාකින්න පොඩ්ඩක් ගැලමිටෙන් අයියෝ. අනිලිවලා ප්‍රශ්න ප්‍රශ්න විචාරාත්මක ක්‍රමයකට නොහොඳයි. ඔබ මොකද හිතන්නේ? කියලා මාළුන්ගේ පුත්‍ර සාංශයට මේ ප්‍රශ්න දාන. තංගි මඤ්ඤති මාළුන්ගේ පුත්‍ර යේ තේත චක්කු විඤ්ඤය රූපා අදිත්තං අදිත බුබ්බන පස්සති නා පස්සෙ පතයන්ති තත්තතේ චන්දං වා රාගං වා ප්‍රේමං වා කියලා ප්‍රශ්නයක් දානවා මාළුන්ගේ පුත්‍ර ඇසින් දැකිය යුතු රූප જાතියක් තියෙනවා. ඔබ කවදාවත් දැකලා නැහැ. දැන් දකින්නෙත් නැහැ. දැන් පේන්නත් නැහැ ඒක. මත්තර පේන්න වෙන්නෙත් නැහැ. අන්න එහෙම රූපයකින් ඔබට ඡන්දයක්වත් රාගයක්වත් මා තණ්හාවක්වත් ඇති වෙයිද කියලා. ඇතින් දැකිය යුතු රූපයක් තියෙන ඔබ කවදාවත් දැකන්නේ දැන් දකින්නෙත් නෑ දැන් පේන්නෙත් නෑ මත්තර පේන්නෙත් නෑ එහෙම රූපකින් ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් වෙන්න පුළුවන් කියන්නේ පාලික පුත්‍ර සාල් කියන ඒකට එන්නේ නෑ කියලා අපි දැකපු දන්න දේවල් විතර රාග මේ ඡන්ද රාගයක් ඒ රාගංවා ඡන්දංවා ප්‍රේමංවා කියලා වචන තුනක් දාලා තියෙනවා ඊට පස්සේ යනවා සද්දයක් තියෙනවා අහලත් නෑ ඇහෙන්නෙත් නෑ ඉස්සරහලත් නැහැ මත්තර හඬ වෙන්නෙත් නැහැ. එහෙම සද්දකින් ඒත් කිසිම ඡන්දයක් රාගයක් පහළ වෙන්නේ නැහැ. ගඳක් රසක් පහසක් ඔක්කොම දාලා බුදුජානනාංශي මතක් කළා කියනවා මේ දැන් දකින්න රූපයක් තියෙනනේ මහලුගේ පුත්. ඒකේ ඡන්ද රාගය මතුවෙන්න පුළුවන් ඒකත් ඊගා චිත්තක්ෂරෙට නෑ දැකෙන චිත්තක්ෂණයම නැතිලා යනවා. ඔබ ඕක හිතේ තියාගෙන හිටියොත් තමයි ඔබට කර්ම රැස් වෙන්නේ. ඔය දැකපු දේ ඔතනින් ඉවර කරලා දාපන්. දකින්න දේ එතනින්ම ඉවරයි. ඉතුරු වෙන්නේ චන්ද රාගය විතරයි. ඔබේ ඔයකට දෙවුන ඇලීම විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා දකින්න දේ දකින්න දේ ඉවර කරපන්. අහන දේෙන් අහන දේ ඉවර කරපන් කියලා අර බාහ්‍ය දාර්චුරියට දීපු ඒ සමීකරණය දෙනවා. ඒක මාළුගේ පුත්තු දානට හරි සතුටක් ඇතිලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියපු දේ හරිනම් මට මෙන්න මේක මෙහිමයි වැටෙන්නේ කියලා රූපයක් බලනකොට සතියෙන් බැලුවොත් කොහොමද වෙන්නේ අසතියෙන් බැලුවොත් කොහොමද වෙන්නේ කියලා පළපු ආපු ගඳ රස පහස ලස්සන ગાථා 12ක් දේශනා කරනවා රූපන් දිස්වා සතිමුත්තා සතිය නිමිත්තම් මනසිකරෝති. ඔබ අසතියෙන් යුක්තව සතිය නැති වෙලාවේ නැත්තම් මොට සතියකින් රූපයක් දැක්කොත් ඒ රූපයේ පිළිබඳ ඇති වෙන චන්ද රාගය ඔහි කකා කකා කකා කකා යනවා. ඒක පිළිබඳ කතන්දර ගොතනවා. ඒක පිළිබඳ ප්‍රපංච කරනවා. රූපන් දිස්සා සති මුට්ඨා පියනිමිත්තම් මනසිකරෝති. තංච අජ්ජෝස චිත්තති. ඒකට බැහැගෙන චා මන් දැකපු රූපේ මේමයි මේමයි මේමයි මේමයි කිය එක එක එකනට කිය කියා මේක පිළිබඳව පුදුමාකාර වමාරාකෑමක් කරනවා. ඒ වමාරාකෑමක් කරනකොට ඒ රූපේ නෙවෙයි දැන් හිත තියෙන්නේ බඳපු කතන්දරේ. ප්‍රපංචේ ඒ අතරමැද රූපේ වෙනස් වුණොත් මෙයා කියපු ඔක්කොම බොරු වෙනවා. ඒක නිසා ඒ රූපේ පුංචි වෙනස් වීමක් ආවත් ලොකු බයක් බරක් වෙහසක් යාට ඇති වෙනවා. මේ මම මේ රූපේ දැකලා කතන්දරේ හදලා බලනකොට මේක රූප වෙනස් වෙනවා. රූපේ මාව පාවා දීලා. රූපය චපල වෙලා කියලා අවිජ්ජාව විහෙසාව චිත්තමත් සූපහඤ්ඤච්ච. අර රූපේ හෙල්ලෙන්නේ නැතුව තිබ්බනම් මේ මං පචේ කියලා ඉරණකන්වත් මේක මේක තිබ්බනම් කියලා ඒ රූපයේ වෙනස් වීමෙන් වෙහෙසටපත් වෙනවා. ඒකෙන් නැත්තම් වෙනස් වෙන්නේ නැතුව දුනොත් අද්දා. මම කියපු රූපේ මං කියනකම් හොඳට තිබුණා කියලා සතුටටපත් වෙන අර රූපයේ වෙනස් වීම නොවීම මත වෙහෙස ගන්න පටන් ගන්නවා. ඉතින් මේ කතන්දරේ තියෙන තාක්කල් නිවෙනින් ඈත් වෙනවා කියලා. ඒ පුද්ගලයා නෙන්නේ නිවනෙන් ඈත් වෙනවා මොකද මේ කොහෙදෝ යන රූපයක් අල්ලන අනාවේක පළ කරන්න ගිහිල්ලා හොඳ නරක කියන්න ගිහිල්ලා දන්නේ නැති දෙයක් ඔප්පු කරන්න ගිහිල්ලා රූපය ඒකට ගැළපෙන්නේ නැති වෙච්ච ගමන් ඒක හරියට මම කියපු බොරුවක් වෙනවා අර රූපය අල්ලගත්ත කෙනාට ඒ වෙනුවට නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සා පටිච්චතු මේ රූපේ දැකලා ඒක රංජනීය කරන්න ප්‍රේම කරන වෙනුවට ඒක පාරට සතියක් පිහිටනවා දැම්මම ඇහැට රූපයක් දැකලා මනාපයක් පහළුණයි කිය. එතකොට අති ඇති කෙනාගේ නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සා පටිච්චතු විරත් චිත්තෝ වේදේති පංච නාජ්ජෝස චිත්තති මේ රූපය ගැන මෙයා අනාවැකි පළ කරන්න යන්නේ විරත් චිත්ත මෙයා හැමදාම චපලයි මෙයා ගැන කතා කරන්න ගියොත් මමත් බුරු කිව්ව වෙනවා කියලා අරගෙන බලන්නේ රාගරත් හිතකින් ප්‍රේමයෙන් ඡන්දකින් නෙවෙයි විරත් චිත්තෝ වේදේති තංචාජ්ජෝ නාජ්ජෝස චිත්තති මේකට රිංග ගන්නට යන්නේ මෙයා ගැන කතන්දර ගෙවුවොත් රූපය ගැන කතන්දර කෙරුවොත් රූපේ තියෙන වෙනස් වෙන සුළු බව මගේ විශ්වසනීයත්වයට බාධා වෙනවා. තමන් මෙයා විශ්වාස කරන්නේ. ඒ නිසා විරත් චිත්ත වේ තන්තනාජ්ජෝස චිත්තති. එතකොට ඒ වෙලාවට අභිජ්ජා විහිසය ඉන්නේ මොකද රූපේ පිනුවේ මෙයා පැපවෙන්න වෙලා ගිහලා නැහැ. ඊට ඒකල කතා කරලා කියනවා පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං කීයතිනෝ පචියති එවං සෝ චරති සතෝ මේ රූපේ දැක්කත් රූපේ පිළිබඳ රාගයක් මේවට ඇතිලා තිබුණත් මෙයා රූපයෙන් රාගය ඇති වෙන හැටි පිළිබඳව අවබෝධය හරහා කෙලස් වෙන මඟ කපනවා මිස කෙලස් වඩන්නේ මෙන්න මෙහිමයි රූපේ දැක්කට පස්සේ වට කට උතර දෙන්න ගිහිල්ලා අප වෙන්න ගිහිල්ලා රූපේ චපලකම නිසා අපිත් අන්තිමට හැල් වෙලා යනවා ඒ නිසා රූපේ පිළිබඳව ඒ රාගය ඇති වෙනකොටම ආවේ රූපෙන් කියලා දන්නකොටම යාන්ත්‍රණය දැකීම හරහා ඒකෙන් කෙලෙස් උපදන වෙනුවට ඥානයක් පහළ කරගන්න. මෙන්න මෙහිමයි මම මෙතෙක් කල රූප දැකලා ඒවත් එක පටලවාගෙන අනවශ්‍ය වගබහර වගකීම් ඇති කරගත්තේ දැන් කරන්නේ කියලා කීයතිනෝ පචියති. එයා ඒක පැහැවන්නේ, පමාරා ගන්න යන්නේ. දැකපු දේ පිළිබඳ සැකයුම් මුසුව කතා කරනවා. එතකොට ගෙවි යෑමක් වෙනවා. එන්නේ ඒකට සතිචරණය කියලා උන්වහන්ස නමක් දෙනවා. උන්නෝකට තමයි සතිචරණය කියන්නේ. අපි සක්මණේ ඇවිදිනකොට රූපයක් පේනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රූපේ දැක්කත් වේදනාවක් ආවත් රූපේ කතන්දර ගොතන්න එපා. ඔබ පිළිබඳ ප්‍රපංච කරන්න යන්න එපා. කරන හැම වෙලාවෙදීම උපේ යම් අනිත්‍ය දුකක් තියෙනවා නම් ඒ අනිත්‍ය දුක උඹව පෙළනවා, උඹව තලනවා. මොකද මේ විශ්වාස කරන්න බැරි පෙරක දూరుවෙක් අල්ලගෙන නඩුවට කතා කරපුවාම පෙරක දూరుවගේ අඩුපාඩු ටික නඩුව පරාදයට හේතු වෙනවා. ඒ නිසා අල්ලලා තියෙන පෙරක දూరుව බොරු කාර්යය. එහෙම නැත්නම් අපේ මේ රූපේ වෙනස් වෙන සුළු එකක්. ඒ නිසා යම් වෙලාවක දකින දකින රූපේදී අපි මෙතෙක් කල සංසාරේ ගැට ගැහිච්ච හැටිත් ඒකට උපාදාන නොකර චන්දරාග ඇති නොකර රූප එහෙම තමයි හැබැයි යාගෙන අතිශෝක්ති කියන්නේ අන්නෙත් තමයි මේක විශ්වාස කරපන් කියලා. මෙයා පහත් කළා කතා කරන්නේත් නෑ අපෝ යා මහා චපලයි කියන්නේ රූපේ තමයි මේ කතාව. ඕක තමයි හැටි. ඕක වෙනස් වෙන සුළුයි. කීලවස කතා කරන ගත්තොත් එයාගේ කතාවෙන් යාට එයාගේ ಗುಣ චරිතයට කිසිම හානියක් වෙන්නේ නිවන කන ගාව කියලා කියලා තියෙනවා. එතනමයි නිවන තියෙන්නේ. ඉතින් මේකෙදි පෙන්නනවා ඒ රූපයක් පිළිබඳ හැසිරෙන ආකාරයේදී ඒ රූපය ගැන දැන් මම අපි ගමු ස්ටොක් මාකට් කතා කරනවා කියලා. අපි කියනවා අසෝල් කම්පැනි උන්ට ෂෙයා මාකට් හොඳයි. කියලා අපි විස්තර කරන්න ගියාට හෙට වෙනකොට ෂෙයා මාකට් එක මොකක් වෙයිද කියන්න බෑ. මම කීප කහලා කවුරු හරි ඉන්වෙස්ට් කරා නම් ඊට පස්සේ ඒ මිනිහා මගේ ඇඟට කොට වෙනවා. ඊට පස්සේ දෙහි මම මේ කතාන්නේ ෂෙයා මාකට් එක හතක් පහකට විශ්වාස කරන්න බෑ. මම මේ අස්සයට ගහනවා. මට මේ ෂෙයා ගන්න ඔබ ගන්න ඔබ ඒක උඹේ වැඩක්. මම ඔබට ඔපිනියන් දෙන්නේ නැහැ මොකද ෂෙයා මාකට් කියන්නේ එහෙම එකක්. එහෙම නැත්නම් අපි මොන දෙයකට බිට් කරන්න ගියත් ඒව හිතන චපල දෙයක්. ඒතර මෙතන ෂෙයා කරන්න ෂෙයා මාකට් එකේ නොලෙජ් එකක් නැද්ද? නැත්නම් ෂෙයා කරන්න නොලෙජ් එකක් තියෙනවද කියලා බලුවොත් නොලෙජ් එකක් තියෙනවා. ඒක ලක් බයි chance. එහෙම නැත්නම් ඒ ඒකට කියනවා the gift කියලා. the blink කියලා. හරියටම වෙලාවට ආපු ගමන් ගහන්න මට මෙයාට කිය කිය ඉන්න වෙලාවක් නැහැ. එයත් ඒ chance එක ගන්න. ඒ නිසා ෂෙයා මාකට් වල efficiency එකක් තියෙනවා. හැබැයි ඒක ඔය ලීනියර් සිස්ටම් එකට උගන්වන්න බෑ. ඒක මේට්‍රික්ස් එකක්. ටක් ගාලා ගැහුවොත් ඉදුම් නැත්තම් නෑ. ආනේ ඒ ගතිය ඒකේ නොලෙජ් එකක් තිබුණාට ඒක ඔය අපි හිතන විදිහට පාසල් පන්තියක භෞතික භෞතික විද්‍යාව භූගෝල උගන්වව ගන්නන්න බෑ. ඒක යාගේ අවස්ථාවාදීව කර වැඩ කරගන්න හැටි. ඒ අතින් අපිට සමාන දැනුමක් තියෙනවා මේ අධ්‍යාපනයෙන් අපේ හිත ලීනියර් කරනවා. කියලා මේකුණොත් මේක වෙන්න ඕනේ මේකුණොත් මේක වෙන්න. එහෙම නෙවෙයි ලෝකේ වැඩ කරන්නේ. ඒ ලින්ක්ස් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය කැවටික්. අපිට මේ සමීකරණ දාලා දිවට ඔය හැම සමීකරණයක්ම බොරු. ඔය හැම සමීකරණයක්ම නිත්‍යවාදයට වැටලා තියෙනවා. ඉතින් අපි නිත්‍යවාදීන් සමීකරණයකට ගිහලා ගිහිල්ලා බලනකොට මේ මොකක්ද දෙන්නේ? වෙන්නේ වෙන එක. අන්න එතනදී මම මේ කියන්න හදන්නේ මේ රූපය උපාදාන කරන මට්ටමට එන්න ඉස්සර වෙලා පටන් ගැනීමේ අවස්ථා රාශියක් තියෙනවා. තාම උපාදාන වෙන්න හේතු වෙලා නැහැ. මෙන්න මේ මල පැන්නට පස්සේ, කට්ටි පැන්නට පස්සේ මේකට උපාදාන වෙන්න පුළුවන්. අන්නේ උපාදාන වෙන්න ඉස්සෙල්ල කොටස දකින්න බැරි තරම් අපි අසතිමත්. උපාදාන වෙන්නේ ඉසලා රූපේ දකින්න බැරි තරම් අපි මදයට පමාදයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම දන්නවනම් අපි මේ ගත කරන මුළු ජීවිතේම බීපු කට්ටියට විතරක් නෙමෙයි සුරාමේරේ මජ්ජපමා නෙවෙයි මජ්ජපමා දෙකේ ඉන්නේ කියලා. අපි මත් වෙලා ඉන්නේ පමාවට ලක් වෙලා ඉන්නේ. සුරාව නිසා විතරක්ම නෙවෙයි. සබුණ කට්ටිය නම් අඩු ගන්න උ දන්නවා මදේට ප්‍රමාදයටපත් වෙන සුරාව නිසායි කියලා. අපි දන්නේවත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ ගැලවිලා. ඒකට කියනවා ඉක්ටි දුත්ත සුරාගත චක්කු දුත්ත එක එක දූර්ත දේවල් බුදුරජාණන් අපිට පෙන්ලා දීලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා ওই ටික තමයි අපිට උගන්ලා තියෙන්නේ. ජීවිතේ ගත කරනකොට නිකන් අහතල් එක දාන්න මොන දෙයක් කරපන්. සතුටු වෙන්න. ඉතින් එතකොට ඒ ඇති කරන හැමතැනම මේ චන්ද රාගයනේ මේ බෝ කරන්නේ. මේ උපාදාන වෙන්න ඕනේ චන්ද රාග තමයි අපි අවුරුදු 6 ඉඳලා ඉගෙන ගන්න. 6 වෙනකන් ඕක ඔලුවට දාන්න බෑ අපි. අපි කියන 6 4 දන්නේ නැති කියලා. දැන් ඉතින් අර මොන්ටිසෝරි මැතින්ට පින්චි දෙන්න පහේදිම පිස්සු අට්ටන්න පුළුවන් කෙනෙකුට. අවුරුද්දකට කලින් වට දෙහැයි. දැන් ඊට පස්සේ කියලා අවුරුදු 3 ඉඳලම පොඩි උන්ට මේ රෂනල් ඩීනිය এডুকেෂන් පටන් ගන්න තියෙනවා. ඉතින් දැම්මට පස්සේ අර ලස්සන සුන්දර මනස හතරස් වෙනවා. ඊටාම් බාල වයසේදී. ඉතින් අපි කෙරුවේ ඒකටම ඊටත් යටින් පොඩි කොන්ස්පිරසි තීරයක් දැම්මා. අවුරුදු 6 දිම සතිය උගන්ලා දෙන්නේ. කියන්නේ මොකද්ද කරන්න කියලා. මේ ටූල් එක ළඟ තියාගෙනකෝ බාදිල්ලමට වගේ කියලා. ඉතින් අම්මලා තාත්තලා හරි විරුද්ධයි ඒකට. මේ පොඩි උන්න ගැලවු මාර්ගයක් කියලා දෙන්න. අම්මලා තාත්තලා කැමති අම්මලා තාත්තලා වගේම කක්ක වැඩ කරනවා දකින්න. පොඩි උන් අර විදියටම අන්ධ භූත වෙනවා දකින්න කැමති. ඉතින් අර සතිය දුන්නොත් එහෙම ඌට පොඩි අප්සෙට් එකක් තියෙන ඇත්තටම. ඒක මොකද දන්නවයි පොඩි කාට කරන ඌට අම්මගේ තාත්තගේ තරති පේන්න පටන් ගන්නවා. දැන් අම්මල තාත්තලා ඉන්නේ වීදුරු ගියක ඉඳලා ඇඳුම් මාරු කරන දෙල්ලමක් වෙනවා උතන. මොකද පොඩි එකාගේ සතිය කියන්නේ හරිම ෂාර්ප්. දැන් අපි කරන්නේ හොරේන් අම්මල තාත්තලා කියලා තමයි කරන්නේ. හොරේ කියලා පොඩි එකාට දෙනවා. මෙන්න මෙහෙම චීන කන්නඩියක් තියෙනවා පොඩ්ඩක් පාවිච්චි කරන්න බලපංකෝ කියලා. උන් ඉස්සෙල්ලා මල්ලන්නේ අම්මගේ තාත්තගේ අසතිය. ඊට පස්සේ ගුරුවරයාගේ අසතිය. එතකොට අපේ වැඩි වෙලා ඉවරයි. අපි දෙන්න තියෙන එක බීල එක. දැන් අර වගේම තමයි අධ්‍යාපනය වල අවුරුදු 4දී දෙන්න පුළුවන් පොඩි එකාට සතිය අවුරුදු 3දී දෙන්න පුළුවන්. අර ලීනියර් සිස්ටම් එකට දාන වගේ අපි දෙනවා. ඒක මේ මම මේ මාකටිං සිස්ටම් එකක් දාන මේ සතිවාසල ගැන. ඒක නෙමෙයි බන. බනට කියන්න තියෙන්නේ රූපය අර වගේ චන්දරාගේ එන්න ඉස්සෙල්ල අල්ල නැහැදී. ඒක තියෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ. මදුපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන්සේ දේශනා කරනවා ඒ ලස්සන දිග කතාවක් තියෙන එක මේ වෙලාව ගත්තොත් එමු ගොඩක් වෙලා යනවා ඒකෙදී එකක්වත්ම සංඝයාට තේරෙන්නේ නැහැ බුදුරජාණන්සේ දෙපාරක් ප්‍රශ්න කරනවා දෙපාරදීම සර්වඥාන්සේ උත්තරයක් දෙනවා too much concentrated කාටවත් තේරෙන්නේ නැහැ ඔක්කොටම තේරෙනවා තේරෙන්නේ නැති බව ඒක ලොකු ආසනාවක් එදාට සංඝයාට තේරෙනවා මේක බුදුරජාණන් වහන්සේට අත්‍යන්තයෙන් කියලා දෙන්න ඕන වෙච්ච එකක්. සංඝයාත් අහනවා බුදුසසුනේ මට්ටමට කතා කරලා නැගිටලා යනවා දැන් සොය බඩින කාමරේ. පස්සේ කොට්ටිත ස්වාමීන් ගියාට පස්සේ කොට්ටිත ස්වාමීන් කියනවා මේ කියලා බුදුහාමරෙන් අහගන්න බෑ මයි ළඟට එන්න මොකද්ද මේ මේ ලොකුසෙ ඉන්න වෙලාවේ මයි ළඟට මොනිටර් ගාවට එන්න මොකටද කියලා. ඒක බොහොම යාප්පු වෙලා කොටිස් ආංශ උත්තර දෙනවා. එහෙනම් හුන්ින් අහගන්න. ඔන්න මං කියන්නයි හදන්නේ. හැබැයි විරුණාට පස්සේ ගිහිල්ලා බුදුහාමරගේ මේක ඉස්හාවර කරගන්නයි කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං. මේ ඇන්ටිසිස් ඇන්ටිසිස් and synthesis කියන එක තමයි මේ අපේ බුද්ධ ධර්මයේ තියෙන එක. ඕකම තමයි අයිසෙක් නිව්ටන් කිව්වේ අවකාශයේ ගමන් කරන එකට මොනවාරි වැදුනොත් ඊට හා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති වෙනවා. ඒකට ගමන් පතේ මාරු වෙනවා. බුදුජානන්සේ සඳහන් කර දුන්නේ 60 රූපයක් පෙනුනහම විඥානය හිතෙන්ද ගියොත් ඒක නා බලන්නෙක් බවට පත් වෙනවා. ඒ වෙලාවේදී කනට ඇහෙන ශබ්ද අවලංගු වෙනවා. ඊළඟ නාසයට දැනෙන ගඳ අවලංගු වෙනවා. දිවට දැනෙන රස අවලංගු වෙනවා. කායට දැනෙන පහස අවලංගු වෙනවා. හිතට හිතවිලි එන්න වෙලාවක් නැහැ. මොකද විඥානය ගිහිලා දැන් දකින්නේ කොට දැක්මට මේ කකුල් තුනේ කනප්පුවක් වගේ රූපයයි ඇහැයි කියන කකුල් දෙකට විඥාන කියන කකුල හේතු වුණොත් විඥාණයට වෙනි දෙයක් කරන්න බෑ. ඒකට මේ සලායතනයන්ට හම්බ වෙන ద్వාර ආරම්මන ద్వාරය කියලා කියන්නේ චක්කු ద్వාරය ආරම්මන කියන්නේ රූපේ මේ දෙක එකතු වෙනවා නිතරම එකතු වුණාට විඥානේ ඇවිල්ලා මේක වැලිඩේට් කරනකම් විඥානේ ඇවිල්ලා මේක සාතික කරනකම් ඒක වළංගු වෙන්නේ නැහැ. විඥානේ එකක් වැලිඩේට් කරනකොට පහක් අතාරිනවා. ඒ නිසා අපි බලන වෙලාවට ඇහැට රූප පේන ටික ගැන අපි උනන්දු වුණාට කනට නාසයට දිවට කයට දෙන ඔක්කොම ගෙම අපි වෙන් වෙනවා එකක් තෝරන කියන්නේ පහක් අතහරිනවා කියන සාපේට ලක් වෙනවා අපි. පහක් ආයතන තියෙන තැනක විඥානය ගිහිල්ලා එකට සහයෝගය දෙනකොට අපි ඒකට කොච්චර తත්‍ර తත්‍රාබිනන්දනී කියලා දැකපු රූපේට ආස වෙලා කටෙමුත් කියලා හලාගෙන කටත් අරගෙන ඇහින් විතරක් නෙමෙයිනේ බලන්නේ බලනකොට අපි දන්නේ පහක් අමතක වෙනවයි කියලා මේක පෙන්වන්න බුදුජානන්සේ සඳහන් කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතකොටත් පටිච්ච රූප විතරයි පේන්නේ. ඒ වෙලාවේ ඇහැට මුලිච්ච වෙන දේ විතරයි. දැන් මේ සෙනගක් දිහා බලනකොට මම එක්කෙනෙක් දිහා බැලුවා නම් සෙනග පේන්නේ නැහැ. අර පේන එක්කන විතරයි පේන්නේ. ඒ ඇහැට පුළුවන් වෙන්නේ විඥාණයට පුළුවන් වෙන්නේ එළඹිච්ච මුලිච්ච වෙච්ච එහෙම නැත්නම් ආපాతගත වෙච්ච රූප විතරයි බලන්නේ. ඒකෙමුත් ගන්නෙ වර්ණේ සහ සතහන කියන ડેટા දෙක විතරයි. වෙන මොකක්වත් ගන්නෑ. ඒක තමයි ඉලෙක්ට්‍රොමැග්නටික් කරන්ට් එකක් වඩටපත් වෙලා ස්නායු දිගේ ගිහිල්ලා ඒ මේ විෂුවල් කෝටෙක්ස් එකේදී කෝඩ් වෙනවා අහවලදී දැක්කයි කියලා. ඉතින් ඒක වෙනකොට ඒ විෂුවල් කෝටෙක්ස් වෙන අනික කෝටෙක්ස් ඔක්කොම null and void. වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ තුන රූපයත් ඇහි ඕපයත් චක්කු ප්‍රසාදයත් විඥානයත් එකට දිගටම තියෙන තාක්කල් අර රූපෙම පෙනිපෙනි පෙනිපෙනි තියෙනවා. ඒකට අපි ස්පර්ශය කියලා කියනවා කියලා බුදුජානන්සේ සඳහන් කරනවා. දැන් මේ කතාව කියන්නේ මේ වෙලාවේ කොට්ටිත ස්වාමීන් වහන්සේ තින්නම් සංගති පස්සෝ. ඇහත් රූපයත් විඥානයත් කියන සංගති කියන්නේ එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. පස්සපච්චා වේදනා ඊට පස්සේ තමයි වේදනාව ඇති වෙන්නේ. එතනින් එහාට චන්දරාගේ පහළ වෙනවා. මෙතෙන්ද එනකන් තාම ඒ චන්දරාගේ පහළ වෙන්න අවශ්‍ය කරන වේදිකා සැරසිලි විතරයි කෙරෙන්නේ. වේදනාව කියන චෛතසිකයට ආවට පස්සේ ඒ යම් වේදේති තං සංජානති ආ යමක් වින්ද නම් ඒක හඳුනා ගන්න. ඒකට ලකුණු දානවා නම් කරනවා. නම් මනු අඳුර ගන්නවා යම් වේදි තං සංජානයි. යම් සංජානාති තං විතක්කේති. මම දැන් හඳුනාගත්ත මම ගෑනු කෙනෙක්. දන්න කෙනෙක් එහෙම නැත්නම් කහ පාටයි නිල් පාටයි රතු පාටයි කියලා සංජානනය කරපු වෙලාවෙ ඉඳලා ඒකට හිත විහිදවීම නැත්නම් ඒක නැවත නැවත තහවුරු කිරීම කියන විතර්කණය සිද්ධ වෙන්න පටන් ගන්නවා යම් විතක්කේති තම් පపంచේති මේක දිගේ ඉතින් කතන්දර ගොතන්න පටන් ගන්නවා. ওই මනුස්සයා එදත් මට බැනලා ගියා. අද හම්බ වෙච්ච ලා මම දෙකක් කතා කරන්න ඕන කියලා ඉතින් ඔන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එදා මට ඇවිල්ලා තෑග්ගක් දීලා ගියා ස්තුති කරන්න බැන්නා. අද මං ස්තුති කරන්න ඕන කියලා ඒ එන දෙකට කතාව යනවා. යම් පపంచේති පపంచ සංඥා සංඛා තතෝනි දාන පුරුෂම් පపంచ සංඥා සංඛා සමුදාය. ඊට පස්සේ ආය ස්ත්‍රියව ඕනේ. අර කතන්දරේ ගොතාන ගොතාන යනවා. දිගට යනවා හරියට මේ ස්ත්‍රියව දැකගලක ඉන්නවා වගේ. හැබැයි අර කතන්දරේ බරතර වෙනකොට ස්ත්‍රියවත් එක්ක ඒ අවශ්‍යතාවයක් නැහැ. අර අපේ තර්කණය අපේ කතන්දර ගෙතීම අපේ ප්‍රපංචයේ පොළවෙන් ඉසිලා දැන්. දැන් ඔහි ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සු ඒකම කිය කිය හිටියට ඒ සිද්ධිය ගිහිල්ලා ඉස්තිරියවත් ගිහිල්ලා මෙයා තාම ඉන්නේ අර මොමන්ටම් එකේ. ඉතින් මේ විදියට බැලුවොත් අපි ඇත්ත එක අරගත්ත වෙලාවෙ ඉඳන් රැයට නිින්ද යනකම් දිගටම ප්‍රපංචක ජීවත් වෙනවා. ප්‍රകൃතියෙන් පොඩි ලාභයක් ගන්නවා. ඒතර සියල්ලම ප්‍රපංචය. ඒක හරියට ගත්තොත් අපි දැකලා තියෙන්නේ ඔය කතා කරන දේෙන් ඊටාම ඩිංගිත ඒක ඇත්තටම දැකලා තියෙනවා. නමුත් ඒක ආංශික දැක්මක් අපි සියල්ල දැක්කා වගේ තමයි කතා කරන්නේ. ඉතින් අහගෙන ඉන්න එකට එක්කනට හොඳට තේරෙනවා මෙයා මේ හදන්න හදන කතන්දරේ. නමුත් අහගෙන ඉන්න එක්කනත් බලන ඉන්න එයාගේ කතන්දරේ ආරයට කියන්නේ. ඉතින් ඒ නිසා ආරයට කියන්නේ ඔයා කියන්නේ බොරු කියලා. පොඩ්ඩක් ඉන්න මම ඔයා කියන දේ අහන්න. ඔයා හැබැයි එකක් වෙටන්නොත් මං කියන දේ අහන්න ඕනේ. ඔච්චර තමයි අපේ නෑකම කියලා කියන්නේ. ඔබ කියන කුණු වර්පේ මං අහගෙන ඉන්න හැබැයි මං කියන කුණු වර්පේ බහන්න ඕනේ. අය එහෙමනම් හොඳ යාළුවා. ඕක තමයි අපේ මේ මේ සමාජගත ජීවිතය කියන්නේ ඕක කියන්නේ සිවිලයිසේෂන් කියලා. ඕක ඩිස්කන්ටෙන්ට් එක. ඕක ඇම්බිගුයිටි එක. මේ මිනිස්සයා තනියම කැලේටලා හිටියනම් ওই වැඩේ වෙන්නේ නැහැ. ඌ දැක්කා ඉතින් ගොළුෙක් දැකපු හීනයක් වගේ ඉතින් ඌ කාටද එනකම් බලන්නේ කවුරුත් ආවේ නැත්තම් හීන ඉවරයි. මේකේ හීන ඉවර නැහැ. මේක ලියලා කල්වල කොටලා රම්පත්තිර ලියලා සුරේක දාගෙන එල්ලගෙන පච්ච කොටාගෙන මේ අපි විවස්ථා කියාගෙන අපි මේ නීතිමය මේ දේශනා කියලා කියාගෙන මේ කරන දේවල් තේරම මේ සිනගත් එක්ක ඉන්දියාම නිසා මනසට වෙච්ච පටලැවිල්ල. ඒක කියන්නත් බයයි අද මේ වගේ රටවල මොකද මේගොල්ලන්ට තනිකන් දෝෂෙනේ තියෙන්නේ. අපිට තියෙන තනි වෙන්න හම්බ වෙනවා නම් භාවනාවට කියලා ලොකු ලාභයක් අපේට කියන්නේ මේ හින්දු ගැල්ල එන්නේ මට හරියට වෙලාවට මේ සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න ආසඳේ කරදර නැතුව පාළුවේ ඒ පාළුව අපිට හරි හොඳයි සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න ආසඳේ නමුත් මේගොල්ලන්ට වෙලා තියෙන අර උලලේනාට වගේ පාළුව දෙවනත් කරලා ඔබ නාඩන් උලලේනෝ කියලා හරි බයකින් ජීවත් වෙන්නේ තනි වෙනවයි කියන එක මේ රටේ මිනිස්සුන්ට පුදුම බයක් පෙන්ෂන් ගත්තට පස්සේ අවලංගු වෙනවා. හිම වැටෙන කාලෙට මිනිස්සයා රාමකදුවා වගේ ටෙලිවිෂන් එකේ ඉස්සරහා කරන්න දෙයක් නැහැ. එතකොට ඒගොල්ලන්ට මේක මේ රත් කරලා ධානයට ගොඩක් ඒකට බීම දැහැෙන්න බොන්න ඕනේ. ස්ත්‍රී දූර්තේ තියෙන්න ඕනේ. සූදු කෙලින්න ඕනේ. ওই තුන නැත්තම් ඒ සීත උනාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒක අපායට යන්නේ ඉස්සලා ආපු අපායක් වෙනවා. දැන් අපි ඉන්නේ මේ මොනවාද සමසීතෝෂ්ණ දේශගුණයේනේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බලිත දිය සහිතව අපි ජීවත් වෙනවා. ඒක ඕගොල්ලෝ මේ යාවට අපිට කරන්න දෙයක් නැහැ. ඒක දීචය කරන්නත් එපා. ඒකත් නෙමෙයි මම මේ කියන්නේ. කෙසේ නමුත් මේ රටවල් වල මේකට පුදුම බීජිකාවක් ඇති කරා. ඇති කළ මේගොල්ල තමයි මේ ශිෂ්ටාචාරයේ මේ තරම්ම වාසියට හලවගෙන මේ තුන්වෙනි ලෝකේ රටවල් පොඩි කරන්න ගියේ. මම මේකෙන් චිත්තයක් අඳින්න යන්නේ නැහැ. බුදුජානනාංශයේ බණ කියන කාලේ තිබුණේ නැහැ කියලා ශිෂ්ටාචාරයක්. තිබුණා. ඒක මෙච්චර මිනිස්සයා වද බන්ධනේ දුන්නේ නැහැ. මෙච්චර මිනිස්සයාට කඹරන්න කෙරුවේ නැහැ. මිනිස්සයන්ට පුද්ගලික ජීවිතේ තිබුණා. ඉතින් මේ මිනිස්සයා මේ ප්‍රපංච කරන්නට ගියාට පස්සේ වැඩිම වැඩුණේ මොකද්ද? IT ටෙක්නොලොජි එක. ඒකේ කෙරෙන්නේ sannivedanaya සංනිවේදනය කරන්න කරන්න මිනිස්සු පිස්සු වැටෙනවා. අද මේ තියෙන සංනිවේදනක බහිනකොට සෑහෙන වාසියක් තියෙන්න බෑ. ඉතර වගේ නෙවෙයිනේ පුදුම විදියට නිකන් ඒකට කියන්නේ මේ හොට්ලයින් එකේ එහෙම නැත්තම් කියන්නේ සුපර් කන්ඩක්ටිව් කොමියුනිකේෂන් එකක් කරනවා පිස්සුනි ඒ දවසවල බුදුරජාණන් වහන්සේ කාශ්‍යප මහරතනස් එක්ක කතා කරුවේ ටෙලිපතික් එතන මනස දියුණු කරලා. ඉතින් මෙන්න මේ විදිහට අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා ස්පර්ශයේ වෙලා වේදනාව වෙනකොටම දැනගත්තොත් දැන් මේ මගේ කටයුත්ත යන්නේ ඇහි රූපයක් සම්බන්ධ වෙලයි කියලා එයාට දැනගන්න පුළුවන් එහෙමනම් හොඳට මේ රූපේට හිත ගියයි කියලා කියන්නේ කන අක්‍රිය වෙලා සද්ද අවලංගු වෙලා එක පැත්තක්. දෙක මේ රූපය ඇත්තටම මනාපමනාප දෙක සහිතද නැත්නම් මේ රූපේට මම මනාපමනාප දෙක වගුරුවනවාද කියලා. අපි දකින රූපෙට ඒ තියෙන අගයන් ආඩම්බරයන් රූපේ විසින්ම ගේනවද නැත්නම් රූපේ එනකොටම මම ඒකට වක් කරනවාද කියලා. ඒක අම්මු මිස්ටික්ස් ඒ ඒක විස්තර වෙනවා රූපේ දකින්නකොටම මම මම විසින් පගුරවන පිරිමියෙක් ස්ත්‍රී රූපයක් දකිනකොට එයාට ඒක මනාපයි. ස්ත්‍රියව පුරුෂ රූපයක් දකිනකොට මනාපයි. බලලෙකුට මීයක් දකින්න එක මනාපයි. කබරේකට බලුකුණක් දකින්න එක මනාපයි. කරබේ කබරේකට කක්ක ටිකක් දකින්න එක මනාපයි. අපිට අමනාපයි. ඒ නිසා කක්කාවේ කබරයට දෙන මනාපමනාව නෙවෙයි අපිට දෙන්නේ. එහෙම නැත්නම් අපි මල අසුචි හොදන වාසුකුට්ටි ඉන්නවනේ. වාසුකුට්ටිට මල දකින්නට ඌට ඕවර් ටයිම් හම්බෙනවනේ දාට. ඒසාවට පොඩි ලාභයක් තියෙනවා. ඌ කැමතිලු ගොඩක් අක්කා තියනවා දකින්න නගරේ. ඒ ලොකු උත්සව තිබුණ දවසේට පහුවෙන්ද බලනකොට මේ බාල්දිකක් කුසි උතුරවනේ. දැකලා තියෙනවද දන්නේ මම දැකලා තියෙනවා නూరు පෙරහැර කාලේ මියුනිසිපල් කවුන්සිල් කක්කුසේ. කක්කා වැක්කිරෙනවා. ඉතින් ඒ වාසකොට්ටි කියනලු අද යන්න ඕවර් ටයිම් ටිකක් කරගන්න පුළුවන්. මොකද ඌට අර වැඩ ගොඩක් හම්බ අපිට පේන්නේ ඒක අයියෝ මේ නවුරු ටවුන් කවුන්සිල් එකට කිසිම එෆිෂන්සි නැහැ බලන්න තාම කක්කයින් කරලා නැහැ කියලා. මේ දකින්න දේ වටිනාකමක් නැහැ. මේකට වගයන් ආඩම්බරේ වැගිරවීම අපේ හැදියාව මත සිද්ධ වෙන එකක්. මොන පරිසරයකද අපි වැඩුණේ ඒ අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ද එන රූපය අගයන් ආඩම්බරයෙන් වගුරුවන් නැතුව රූපේ රූපේ විසින් දකින්න. ඒ කියන්නේ චන්ද රාගෙන්තරෝ රූපේ දකින්නයි අගයන් ආඩම්බරයෙන් වගුරුවල රූපේ දකින්නයි කියවම පුදු වෙනසක්. ඒක තමයි සතිය යුක්ත රූප දකින්න සහ සතියෙන් නොයුක්ත දකින්න. ඉතින් මේකට ඥානෝනන්ද ස්වාමීන් වහන්සේ කටුකුරුන්දී සම්මා දිට්ඨි සූත්‍රයෙන් අරගෙන පෙන්නනවා ස්පර්ශය වෙන්න ඉස්සරලා වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ අනුවයි ස්පර්ශ වෙන්නේ ඊට පස්සේ මානසිකාරය. ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ පස්ස පංචමක ධර්ම ගත්තාම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය කියලා තමයි සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන්නේ. මදුබින්දික සූත්‍රයේ තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය කියලා. එදි මේ දෙකම ත්‍රිපිටකයේ තියෙනවා. මේ තිනකොට ස්පර්ශ වෙන්නේ ඉස්සලද වේදනා සංඥා චේතනා පහළ වෙන්නේ නැත්නම් වේද ස්පර්ශයට පස්සේද කියන එක තමයි මේ අපි කතා කරන කාරණාව. අපි ස්පර්ශ කරන්න ඉස්සෙල්ලාම අපි ඒකට වගුරු වල තියෙනවා අපේ වේද අපේ වේදනා අපේ චේතනා අපේ සංඥා. තව කෙනෙක් කියන්න පුළුවන් දැක්කට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ තමයි වේදනා සංඥා චේතනා පහළ වෙන්නේ කියලා. ඉතින් මට පේනවා දෙක ඇත්තෙම තියෙන ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සල්ලත් අපේ කර්මානුරූපව ඇවිල්ලා අපිවට ආරූප ආරූඪ කරනවා. ඉස්ත්‍රියව දකින්න එක හොඳයි. උදේ පාන්දර උතුරන කිරි හරියක් දකින්න එක හොඳයි. ගමනක් කරනට හාමුදුරු කෙනෙක් දැක්කොත් අපලයි. ඔය වගේ දේවල් ඉතින් අපි දාගෙන ඉතින් හාමුදුරු කෙනෙක් එහෙම කියන්නේ නැහැ නේ. හීනෙන් හරි හාමුදුරු කෙනෙක් දැක්කොත් පහුවෙන්දට මරණයක් කියලා තමයි පැම්ම කියලා තියෙන්නේ. ඒ තරම්ම අපල දර්ශනයක් හාමුදුරුවෝ කියන්නේ. ගමනක් යනකොට ඉස්සරහට දැක්කොත් දඩේමක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා අර කෝකනම් වැද්දා මරන්න ගියා හාමුදුරු කෙනෙක්. පින්නන්න බෑ. ධම්මික හාමුදුරුවෝ එක දවසක් කවුරුත් නැති වෙලාවක වීදියට බැලලා තියෙනවා. දවල් 10ට විතර. යනකොට මේ හතරමං හන්දියේ ඉවැත්තෙන් කුණු රොරිය එනවලු. ඒක විතරලු වෙලා වැඩ කරන්න තව මේ. ඉතින් මේ ආවතුරින් කුණ්ඩුරේට යන්න ඇරලා නතර වෙලා තිනු. ඇත්තටම හාමුදුරන් දිහා පැත්තට යන්න පුළුවන් පෙඩස්ට්‍රල් ක්‍රොසින් එකේ. ඉතින් අර මනුස්සයත් ඇවිල්ලා ඒ ට්‍රක් එකේ යන ගම උඩටම කැරලා තට්ටු උඩට කෙලපතක් ගහලා ගියා. කියන්නේ මේ උඹට පිස්සුද මේ ඔක්කොම සන්තෝෂයෙන් ජීවත් වෙන ඕස්ට්‍රේලියානු කාර්යය මේ ගිහිල්ලා පැවිදි වෙලා ඇවිල්ලා උඹට පිස්සු. පින්නන්න බෑ අර මිනිස්සුන්ට. ඉතින් ධම්මිකාමදෝ කියනවා ඒ තරම් නිකම්ම මේ මිනිසුන්ට මේ මේ රූපය චන්දරාගෙන් තොරව දැකීම හුනියම. චන්දරාගෙන් යුක්ත ඔක්කොම දකින්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය. ඔබ මේ පිටුරක් දාගෙන මේ භාවනා කරලා පිසු කිලින්න හදනවාදී මම වර එනවනම් වරෙන් යන අපිත් එක නැත්තම් ඵලයක්. නැත්තම් ඔබ මාකනවා. අන්නේ වගේ තමයි අපේ හිත. චන්දරාගෙන් තොරව රූපේ දැකීම අපිට හුනියමක් මහා කම්මැලි මහා නීරසයි හරි නිදිමත වෙන එපා වෙනවා චන්දරාග සහිතව තියෙනවනම් අපෝ අයිසින් දාලා වගේ. බොහොම උපකරලා පේනවා. මෙන්න මේ දෙක අල්ලන්න පුළුවන් දෙ කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. රූපයක් හැම වෙලාවෙම චන්දරාගේ නැතුව පොඩ්ඩක් පෙන්ලා ඊට පස්සේ චන්දරාගේ සහිතව පෙන්වනවා අපිට අර චන්දරාග රති සහිත කොටස පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ මොකද බලන්න ඕනේ නැහැ. අපි ලෑස්ති නැහැ. අපි ළඟ සතිය නැහැ. අපි ළඟ සද්ධාව නැහැ. අපි ළඟ සීලය නැහැ. ඉතින් ඒක නිසා බුදුජානන්සේ මේකට දෙන්නේ 3 2 2 1 3 කියන සමීකරණය. ආස්වාසේ කියන රූපේ ගන්නකො. ඒක මේ රූප රූපයක් නෙවෙයි ස්පර්ශ රූපයක්. ඒකේ අපිට පේන්නේ උඩම කොටස විතරයි, ගොරෝසු උස්ම විතරයි. බලනකොට පේන්නේ මොකද අපේ හිත ගොරෝසු නිසා. ඒ ඇති කියනවා. ආස්වාසේ ගොරෝසුම කැලේ පේන ප්‍රස්වාසේ ගොරෝසුම කැලේ. ඔක බල බල බල බල ඉන්නකොට අපි හිතමු කාට හරි විශ්වාසයක් ඇති වුණා දැන් නම් මට හුස්ම 10ක් 15ක් බලන්න පුළුවන්. තින්බි මැකිලිම 10ක් 15ක් බලන්න පුළුවන් කියලා මේකට මූණ දාගෙන ඉන්න පුළුවන් මට්ටමට වශී කරගත්තා නම් දැන් තරුවචනාති මතක් කරනවා ඔය දැන් ඔබ දකින්නේ හටගත්ත අසසක් කියලා හිතලා ඒක හට ගැනීම පැත්ත බලන්න කියලා. එහම දකින්නේ හටගත්ත ප්‍රසවාසයක් ඊළඟට හට ගැනීම කොහොමද කියලා ආශ්‍රව ප්‍රසවාසයේ මුල බලන්න කියනවා. දෙක දැක්කා නම් දෙකේ ඉඳලා එකට යන්න කියනවා. එතකොට අනිත් දවසේ මෙයා භාවනා කරන්නේ දැන් ඊගා හුස්මත් ගන්න දාන්නවා ෂුවර් මට බලන්න පුළුවන්. මට සතියදී ඊගා ප්‍රසවාසයත් බලන්න පුළුවන්. මේක කොහේ ඉඳලා දෙන්නේ කියලා ඒකේ හටගන්ම එහෙම නැත්නම් ඒකට කියනවා පච්චේ ප්‍රත්‍ය හොයන්න බලන බලපුවාම හුස්මේ ඉඳ ඉස්සෙල්ලා අප්‍රමාදව ඉන්න ඕනේ. සතිය සාමාන්‍ය බෑ ඒකට අප්‍රමාද සතියක් ඕනේ. හුස්මත් එක්ක නෙමෙයි සතිය ඇති කරන්නේ. හුස්මෙන් ඉස්සෙල්ලා කැමරාවට වගෙන ඉන්නා වගේ හැටියට රාජ්‍ය නායකයෙක් එන්න ඉස්සෙල්ලා ඒ අප්‍රමාදයේ එන්න පටන් ගත්තාම යාර තේනවා මෙතෙක්කල් හුස්ම කියලා දැකලා තියෙන හටගත්ත දෙයක්. දැන් බුදුහාමුදුර අපිට අභියෝග කරනවා. බුදුහාමුදුරු කියනවා හට ගැනීම බලන්න කියලා. ඉතින් යාර සතිය නෙමෙයි ඒකට තියෙන්නේ හොඳ සුපතිත්ත්ව සතියක්. හුස්මත් එනේන එක පේනවා. බලහනිනකොට පේනවා මේක මේ පුංචි එකක් ඇවිල්ලා ගොරෝසු වෙලා තමයි ගොරෝසු වුණාට පස්සේ තමයි සංඥා කරන්නේ. ගොරෝසු වුණාට පස්සේ තමයි වේදනා කරන්නේ. ගොරෝසු වුණාට පස්සේ තමයි චේතනා කරන්නේ. ඊට ඉස්සෙල්ලා මේක පෙළ ගැහිස්මක් තියෙනවා. ආන්නේ පෙළ ගැස්ම බැලුවොත් අසීමිතව යන්න පුළුවන්. එන්න එන්න සතිය වැඩෙන්න වැඩෙන්න අප්‍රමාද වෙන්න වෙන්න මුලට. ඉතින් ඒකෝට මේ මිනිස්සයා මුළු ලෝකෙම තියෙන අසහන අයින් කරලා ආතති අයින් කරලා හුස්මෙහිම ගිලී ගන්නවා. හුස්ම හට ගන්න දැන පේනවා. අන්න එතෙන්ට යනකොට විශාල පාළුවක් ඇති වෙනවා. අර කියන විදිහේ තනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවක්ද නැත්නම් මුස්පේන්තුව කෝණි මැද්ද කියන එක ඒ පුද්ගලයා පුද්ගලයාට වෙනස්. උගදෙනකොට එතකොට පාළු තනිකන් දෝස ඇවිල්ලා පාළු වෙලා භාවන දමල ගහලා සලුව ගසා දාලා නැගිටලා යනවා. භාවනා කරන වැඩි කෙනෙකුට ඒක සිද්ධ වෙනවා. ඔතෙන්ද යන්නේ බොහොම කලාතුරකින්. ගියාට පස්සෙත් එයා කියනවා බලන්නකො උස්ම දිහා බලනකොට උස්ම නැති වුණා. එහෙම නැත්නම් මේ නිමතක් ආවා. මහා කම්මැලිකමක් ආවා. එපා වීමක් ආවා මේ සබාව වෙන කවුරු හරි ඉන්නවද භාවනා කරන්න එපා වීමක් නාපු කෙනෙක්. කෙනෙක්වත් නැහැ. එපා වීම එනකොටම එයා කරන්නේ කැයි ගෑණි දීලා ඔටු ගෑණි ගන්නවා වගේ වෙන අරමුණට හිත දානවා. ඒක දිගේ බලන්න ගියත් ඕකම තමයි වෙන්නේ. ඉතින් මෙයාට කමඨාන සුද්ධ වෙලා බණ ඇහිලා අනිත් දවස් හිතන් හිතන්නේ හට ගන්න දිහාවට යන්න ගත්තොත් ඒ හට ගන්න වෙලාවේ ආස්වාසිකයන්ට බැයි ස්වරූපයක් තියෙන. හටගෙන සෑහෙන දියුණුවාට පස්සේ තමයි ආස්වාසික කියන්න පුළුවන්. මුල් මුල් ප්‍රදේශවල ආස්වාසික කිසිම ලකුණක් නැහැ. ඒ මොකද සංඥාව ඇවිල්ලා නැහැ තාම. වේදනාව ඇවිල්ලා නැහැ තාම. සංස්කාර චේතනා නැහැ. අන්න ඒ ටික දකිනකොට ඒක සයන්ටිෆික් නෑ. ඒක මිස්ටික්. ඒකට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ නැහැ තාම. ඉන්ද්‍රිය බද්ධ වෙන්නේ ඉස්සෙල්ලා අදීගෙන එනකොට දැන් මේ කොණ්ඩ කැවුම් නෙමෙයි දැන් පෙන්නන්නේ. දැන් පෙන්නන්නේ තෙලුයි පැණි. පිටි. ඒ තෙලුයි පැණි පිටි වල කොණ්ඩ කැවුම් දාති දාලා කියන ලකුණු නැහැ. මෙහාට පෙන්න මේ තුනෙන් තමයි හදන්නේ. තෙල් පැණි නැත්තම් කැවුම්ද පංචන් කියලා ඕන්නම් තෙල් කොණ්ඩ කැවුම් හදලා දෙන්න. ඕන්නම් අතිර හදලා දෙන්න. ඕන්නම් මුංගට කැවුම් හදලා දෙන්න. මේකෙන් තමයි හදන්නේ කියවට කිසි කෙනෙකුට ඒක කණ්ඩ හිතෙන්නේ නැහැ නේ. පාම් පිටි. මම පැණි ටිකක් ඕන්නම් කටේ ගාගෙන යයි. හදලා දුන්නට පස්සේ අම්මා ඒ හදපු අත මැරුණා තරම් තියාගන්න වන්න මොකද කොණ්ඩේ ෂෝක් එකට උඩට අරන් පෙන්නනවා කොණ්ඩ ගාව අතිරා පිපිලා එනවා නිකන් බොහොම ලස්සනට පිපිලා එනවා එතකොට රස වෙනයි දැන් මේ බුදුන්සේ පෙන්නන්නේ අපේ මේ කොටිසාංශ පෙන්නන්නේ කොණ්ඩ ගාව හදන්න ඉස්සලා ගන්න අමුතු අපි ටික පෙන්නනවා කොහින්ද සතිය කොහින්ද හුස්ම එන්නේ අර නම් එකක්වත් ගැලපෙන්නේ නැහැ මෙතනදී මේ හිතේ ඇති වෙන මේ මේ හිතේ ඇති වෙන මේ ප්‍රනීත භාවය මෙහා මේ වහලා ගැහුවට ස්ටේජ් එක නැගලා රංගනේ අපි දැක්කට මෙයාට වේශ නිරූපණය කරන්න ඉස්සෙල්ලා මේ අපි දන්න සිරිපිරිස් තමයි මේ ඔටුන්නක් දාගෙන කාඩ්බෝඩ් ඔටුන්නක් දාගෙන ඇවිල්ලා මේ රජෙක් විදියට මේ රාජකීය භාෂාව කතා කරන්නේ මේක මේ බීලා ඉන්න විනී රජෙක් නෙවෙයි ඌත් ඇඳලා ඉන්නේ එතන අපිත් ඇඳලා පෙන්නනවා රජාට අඳින්න ඉස්සරලා කොහොමද මනුස්සගේ හැටි කිය. එතකොට ওই ලකුණ මොකක්වත් නැහැ. ඒස නිරූපණය වෙලා නැහැ. ඉතින් ඒ කට්ටිය රිහර්සල් එකේදී අඳින්න නැතුව රිහර්සල් කරනවා දැකලා තියෙනවා. කොස්ටියම්ස් මොකද කිසිම ඩ්‍රාමා එකක් නැහැ. ඔය පෙරදිනේ ඔය කැන්ටින් එකේ තමයි කොල්ලෝ රිහර්සල් කරන්නේ. ඒගොල්ලෝ මුන්ට පිස්සුත් දන්නේ නැහැ. එක එක රජෙකුට කතා කරනවා, එක බිහවට කතා කරනවා. ඔක්කොමලා මේ බැචාලා ටික. එදා ස්ටේජ් එකට නගින අම්මෝ රජිනිගේ බ්‍රෙස්ට් එක ලස්සනට තියෙනවා. රජුරන්ගේ කඩුව දිලිසෙනවා. ඔටුන්නේ ඊට පස්සේ උන් කතා කරනවා. එම්බල ජඩේ ගනු කඩුව එනු සටනට අර බලාගෙන ඉඳලා ඇන්දොත් අප්පා සිංහල ඉතිහාස කොච්චර ප්‍රවුඩ්ද අපිට රජවරු මෙහෙමනේ හිටියේ කියන්නේ ඇඳලා ඉන්නවයි කියන එක නාඩගමක් කියන එක මතක නැති ඒ විදිහට මේ රූපය අඳින්න ඉස්සරලා වේදනා සංඥා සංස්කාර කියන අඳින්න ඉස්සලා රූපේ දැක්කොත් ඒක දිගේ කතන්දර ගොතන්න බෑ. මේ ලාභයක් සිද්ධ වෙනවා. මොකද්ද අර ඇතිවෙච්ච හුස්ම මුල බැලපෙකනට නැති වෙන හැටි බලනකොට අර තියුණු වෙච්ච සතිය අර තියුණු වෙච්ච සද්ධාවෙන් නැති වෙලා යන හැටි පුදුමාකාර විදිහට පේන්න පටන් ගන්නවා. ඒකට බුදුචානන්සේ සඳහන් කරනවා ආනාපානයේ මැදයි මුලයි දෙකම අන්ත දෙක වගේ. ඒවට චන්දරාගේ එන්න පුළුවන්. නමුත් ගෙවෙන පැත්තේ චන්දරාගේ මොකක්වත් නැහැ. හුස්ම ගෙවෙන තැන කිසිම චන්දරාගයක් නැහැ. ඒක බලන්න හිත දෙන්නේ පොඩ්ඩක් නැති කියන හුස්ම නැතුණා කියලා අපි වර්තා කරලා පැත්තකට වෙනවා. බලාගෙන හිටියොත් අර වඩන ලද සතියෙන් වඩලද සද්ධාවෙන් වඩලද සීලෙන් ගිවිලා යනකොට පේනවා ආයෙත් ඒක දිය වෙලා ගිහිල්ලා හුස්ම කියා ගන්න බැරි නමකින් ගැලවෙනවා නතර වෙනවා ආහන් ඒක දිහා බලනකොට පේනවා එතනින් එහාට චන්ද්‍රාගෙන එතන තමයි නිවන තියෙන්නේ ඒ නිසා මුල් ඔක්කොම හදලා හදලා හදලා අර ගෙවින තැනට ඒක බලන්නයි මේ ආනාපානේ බලන්නේ වෙන එකට නෙවෙයි කියලා යන්න ගත්තොත් පේනවා මේ කියන <coughs> චන්ද්‍රාගේ ගෙවෙන හැටි මුලදී හට ගන්න හැටි පේනවා ගෙවෙන හැටි බැලුවොත් හුස්ම තියෙන එකම තමයි පිම්බීම හැකිලිම තියෙන්නේ. ඒකමයි වම දකුණ කපයේ තියෙන්නේ. ඒකමයි සද්දේ තියෙන එකමයි රූපේ තියෙන එකමයි ගඳේ රසේ පහත ඔක්කොම තියෙන එකම පැටර්න් එක. ඒක දැන් රූපයෙන් හටගත්ත මේකේ හට ගැනීමක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා. අහුවෙන්නේ සතිය නැති කෙනාට මැද විතරයි. නමුත් ප්‍රතිපදාව දාලා හට ගන්න තැනට යනකම් සතිය තියුණු කරලා ගත්තොත් එයාට අතිරේක ලාභයක් ලැබෙනවා. ගෙවෙන හැටි බලන්න පුළුවන්. එතන තමයි කතන්දරේ තියෙන්නේ. ඒ නිසා ආනාපානේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන හුස්ම ගෙවෙන තැන. නිරෝධයේ තියෙන තැන. ඉතින් එතෙන්ට යන්න මේ යන්නේ කියලා පටන් ගත්තොත් වැඩේ වෙන්නේ නැහැ. වැඩේ කරන්නේ ගොරෝසු තැන පෙන්නලා, සිවුම්ෙන් දැරලා අතිසියුම් ගෙවින තැනට යනවා. ඒතර දැන් මේකෙන් අපි තේරුම් ගත්තනම් මේ රූපයක මුලමදාග කියන තුනේ රූපේ ගෙවෙන තැන තමයි මේ වෙස්පැන්තුම සිද්ධ වෙන්නේ. ඇස්බැන්තුම සිද්ධ වෙන්නේ. ඒකට යන්න රූපේ මැද බල්ලා තියෙනවනේ මුල බල්ලා තියෙනවා අග බල්ලා තියෙනවා. මෙන්න මේ දැනුම ඇති කෙනෙක් දැන් වේදනාවට දාලා බලමු. අපේ දෙවෙනි කොටසට අවධානය යොමු කරා. දැන් රූප කියලා කියන්නේ අල්ලන්න පුළුවන් මනින්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක්. නමුත් ඒකෙන් අති ඇති කරගත්ත සද්ධාවෙන් සතියෙන් සහ සීලී යුක්තව මතුවෙන වේදනාවක් බැලුවොත් අපි දකින්නේ මතු වෙච්ච වේදනාවක් මිසක වේදනාවේ මතුවීම දකින්නේ නැහැ අපි. අපිට පේන්නේ යම් මට්ටමට ඔළුව ඔසපු වේදනාවක් විතරයි. මොකද අපේ ඔළුව ඒ තරම්ම අවුලේ තියෙන්නේ. උද්දටම අපිට වද දෙන්න මට්ටමට එනකම් වේදනාව අපිට දැනෙන්නේ නැහැ. ලෙඩක් හෝ දත එකක් වක් හෝ බඩ එකක් වක් එනකොට ඒක මේ මොකක්ද කියන්නේ? අපිට දැනුම් තීරුම් මට්ටමින් ඔළුව උසලා. මේක අපිටම නැවත නැවතෙන වේදනාවක් කියලා. හරියට ආසස් ප්‍රසාරය. ඒකට කියනවා මේ වේදනාව එනකොට දුක් වේදනාවක් නම් නොදකින් කියන එක ඉබේම හිතින් අපි වක් කරනවා. සුඛ වේදනාවක අනේ වාසනාවක් කියන එක හිතින් වක් කරනවා. මේ දෙක නැතුව වේදනා කියන මට්ටමින් බලන්න කියනවා. බින්දි මට්ටමින් බලනකොට මේ වේදනාව නැවත නැවත එනවනම් ඒක ඊගාව මේ වේදන රැල්ල ගිහිලා ඊගාව එන එක කොහෙන්ද එන්නේ කියලා බලුවොත් ඒකට වේදනාව පිටවෙන්ද සාදර ගතියක් තියෙන්න බෑ. ද්වේෂයෙන් බල්ලා බෑනේ. එනකොටම වේදනානාශක ගන්නයි. එනකොටම දඟලන්න හදනවයි කියලා කියන්නේ පිටිට එන අමුත්තගේ මූණට කියලා ගන්නවා වගේ වැඩන්නේ. උනතුරුවක් කරනවා වැඩක් මේ සාඹ රූපෙන් හදාගත්ත මේ ගුණ ටික හැරෙන වේදනාව එන්න හරපන්. එන්න ඉස්සර ලේබල් දාන්න එපා. මේක හොඳද නරකද සැපද දුකද කියලා විඳීමක් විදියට බලපන් කියලා ඒක විශාල විප්ලවීය දැක්මක්. වේලා ගියා මේ වෝටලු කැම්පස් එකට. වෝටලු කැම්පස් එකේ කරනවා high tension electricity වැඩ කරන හැටි. ඉතින් මාටත් ඔක්කොම જાති පිස්සු තියෙනවනේ. ඒ මං ගියා. ඒ වැඩ කරන කොල්ලෙක්ට ඩෙන්ටිස් කෙනෙක් දාලා තියෙනවා බෝඩ් එකක්. irritation is inevitable but suffering is avoidable කියලා. come and meet us කියලා. මට හෝටල් වල යන්න නැතිව මට හිතුණා ඒ වෙලාව ඌ අහලා තිබුණේ ෂොප් එකේ. පාන්දර අපි ගියේ. Irritation is unavoidable. Suffering is avoidable. Inevitable. Avoidable. Please comment meet us here. ඉතින් irritation එකේ suffering එකක් හදාගන්න එක අපි කරන දේ. ඉරිටේෂන් ගැන ජීවත් වෙන හැම කෙනාම ඉන්නේ ඉරිටේෂන් එකේ එක අහන්න දෙයක් නැහැ ජීවත් වෙනවා කියන්නේ ඉරිටේෂන් එකක්. අපි ඒක හොඳයි නරකයි හරි වැරදි සැපයි දුකයි රුචි අරුචි කියලා දාගෙන දැන් ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේනේ අපි ඉන්නේ. තැප විතරමයි දුකේපයි කියලානේ. ඉතින් මෙතන පිස්සු නැද්ද? මෙඩිටේෂන් එකට නමක් දානවා සැප දුක කියලා. ඒක කොහොමරක්වත් මෝඩයට දාන්න වෙනවා. දාලා සැප විතරයි ඉල්ලන්නේ. හිත විතරක් නෙමෙයි. දරුවන්ටත් ඒකමයි දෙන්න හදාන්නේ. දෙමාපියන්ටත් ඒකයි දෙන්න හදාන්නේ. අපේ ජාතියටත් ඒකයි දෙන්න හදාන්නේ. හැබැයි මුළු මනුස්සයට දෙන්න නම් බෑ. ඒක අපි දන්නවා. හැබැයි අපේ ජාතියට අපේ ගෙදරට ඒ ටිකට අමුඩේ ගහගත්තාම සඳුදා උදේට සිකුරාද හැන්ද වෙනකන් උඩ එළිය නැතුව කඹරනවා. මොකද මේ මේ දරුවන්ට සැප දෙන්න. දෙමාපියන්ට සැප දෙන්න. දන්නවනම් මේ දරුවෝ නිතරම මේ හම්බ කරන දෙමාපියන්ට වෛරෙන් ඉන්නේ කියලා. දැන් නැත්තම් අහගන්න. මේ හම්බ කරන් දෙන දෙමාපියන්ට උදේ ඉඳලා හැන්ද වෙනකම් වෛර කරන එක තමයි දරුවා කරන්නේ. මම මේ කියන්නේ මේ දරුවෝ කබල හතර වහල්කට එල්ලන්න කියන එක නෙවෙයි. මේ දරුවන් අපි ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකක් දාලා මේ ඉරිටේෂන් එක සෆරින් එකක් කරනවා සෆරින් ගන්න නෙමෙයි මේ ගේන් එකක් කරගන්න හැදලා දරුවන්ටත් මේ පාඩම දීලා ලැබෙන්නේ අන්තිමට සෆරින් විතරයි ඒක ලියලා මේ මහන්සින මහන්සියෙල්ලදී අපි හිතනවා අපි දෙමාපියන්ට වැඩි අපි දරුවන්ට යමක් කරයි කියලා. නැත්නම් අපේ අපේ වෙනදට වැඩිව අයියලා කියලා, පොරවල් කියලා, අපි ස්මාර්ට් කියලා, අක්කා කියලා, මුදුනා කියලා, කරු කියලා රංගපාන රංගපෑම දිහා බලනකොට මේ මිනිස්යාට විතරයි මේ පිස්සුව තියෙන්නේ. බැල්ලියෙක් පැටුව වැදුවට පස්සේ ගේ කුරුල්ලෙක් පැටව හමුන පස්සේ කූඩුවෙන් එලෙව්වට පස්සේ ආයෙන්න දෙන්නේ නැහැ ගෙදෙට්ට. ඔය ඔය සෙනෙහස මොකොත් නැහැ. හැබැයි එතකන් නම් පණ එපා කියන වැඩ. අපේ නැහැ. අපි දෙන්න දැන් මගේ දුව කියන්නකෝ අත් ළමයි නෑ දුව බැන්දට පස්සෙත් මෙන්න අම්මා රින්ගනව අරගෙදෙට අහුන් දෙන්න දීග ගන්න දීලා ඵලයල්ලකෝ පැත්තකට යන්නේ දරුව බැන්දට පස්සේ කොල්ලා කියලා දෙනවා වැන්දට පස්සේ මේකයි කරන්නේ කොල්ලන්ට ඕවා කියලා දෙන්න දෙයක් තියෙනවා මේ නාකි ගෑණි හරි මිනිහ හරි අයින් වෙන එක වෙන්න ඕනේ වෙන්නේ නැහැ ඉතින් අර වෛර කරනවා අම්මා මේ උඹට ශස්ත්‍රජනය කරන් දෙන්නද නැත්නම් පිච්චර අබ්බන්ට ටිකට් එකක් කරන් දෙන්නද නැත්නම් රට යන්න උඹට ටිකට් එක මොකටේ අනේ කරුණා කරලා පොඩි උදව්වක් කරන්න මොකද මෙතන යන්න අප්පා අපි බැන්දේ අපි වැඩේට නේ මේ නාකි කරන වෙල්ලන් ඉතින් ඒ නිසා මේ වේදනාව එනකොට ඒ වේදනාවට නම් වණන් දාන්න නැතුව මේක ෆීලිං එකක් විදිහට බලන්න. ඒක පෙන්වන්නේ නැත්නම් ඒක පේනවා. ඒකට අපි බෝරින් කියලා, මොනොටොනස් කියලා, නිදිමතයි කියලා, අනුතරදායකයි කියලා අපි රසවත් එකක් හොයනවා. කිසි කෙනෙක් නැහැ මේ භාවනා කරන යනට ඒ ඒ චන්දරාග පහළ වෙන්නේ ඉස්සර නිකන් වේදනාව වේදනාව කියන්නේ අමාරු වේකට ඒකට කියන්නේ දැනීම කියලා විඳීම කියලා. විඳීම මට්ටමේ පුදුම අප්‍රියාවක් තියෙන. පුදුම කම්මැලිකමක් තියෙන. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ පෙන්නනවා ඒ එන සැප දුක් වේදනා දෙක පිටිබඳව මේකට නම දාලා තියෙන්නේ මේ නිර්වින්දන කියන නම. එහෙම නැත්නම් ඥානයක් වශයෙන් පෙන්වන එකට නිර්වින්දිත ඥානය කියලා. ඒක සැප දුක් දෙකට දාන්නේ නැතිව මොකක්ද ඒකට කියන්නේ? නිබ්බිදාව කියලා. මට මතක නැති වෙන අප්පා බණ කියලා කියලා. නිබ්බිදාව කියලා කියන්නේ එන දේ දිහා බලාගෙන ඉන්නවා. ද්වේෂ සහගත බැලුවොත් නොදකි. ද්වේෂය අයින් කළ බැලුවොත් ඥානය. දැන් අපි මුළු ජීවිතේ දිගටම තියෙන නොදකින්න පටන් කියලා කෑලි. අල්ලපු ගෙදර එකී නැද්ද කියලා. සීල සත්වෙන් දෙකත් අනිරෝධියත් අසෝපත්ත්‍ත අල්ලපුගේ කියර. ඔන්න ඔහොමනේ අපි මයිත් බලන ඒක ඒක අනිවාර්යයෙන්ම අල්ලපුගේ කිය නොදකින් නොපතන්න. නැන්දම් මට ලේලි අරහා. පින්නන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි උපදිනකොට හම්බෙලා ඒකත් එක්කමයි ජීවත් වෙන්නේ බුද්ධ විඳපනක් විඳවන්නේ. මේක නැතුව මේ ආරෝඩේ නැතුව වේදනාව විඳීමක් විදියට බලන්න බැරි තරමට අපි වේදනාවට වාල් වෙච්ච බද්දලියෝ වෙලා තියෙනවා. මෙතෙන්ද ගෙනියනවා ධම්මදින්නාව බොහොම ලස්සනට විශාඛ උපාසකගේ ප්‍රශ්න කීපකින්. ඒක හරි ඔය අපි කියපු කතාවේ ඉඳලා අහනකොට එතනට හොඳ ලස්සන මේ ක්‍රමික නමුදට බහගෙන යනවා වගේ එන්නේ එන්නේ බහගෙන යනවා. විසාකාව අහනවා ධම්මදින්නාවගෙන් අපි අද ගත්ත මාතෘකාවට පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ සුඛ වේදනා දුක් වේදනාවක ආර්යවෙනි සැප දුක දෙක මොකක්ද කියලා. ඒක සාමාන්‍ය කෙනෙක් අහන්නේ ප්‍රශ්නයක් නේ. ආරයන් මේ දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? ඒකට ධම්ම දිනාට තියෙන උන්ට ප්‍රශ්නයක්. යා කියනවා සැප දුක් වේදනා හට ගැනීම සහ පැවැත්ම දුකයි. දුක් වේදනා නැතිවීම සැපක්. කොහෙන්ද අවුරුත් එක පිළිගන්නේ කියලා. දුක දුකක තියෙනවා සැපක්. හැබැයි දුකේ වලිගේ බලන්න ඕනේ ඒකට. හටගන්ම සහ පැවැත්ම දුකයි. ඒකට ඉවර වෙනකොට සැපයි. නමුත් මේ සැප විඳින්න බැරි කතාවක් පහුවෙනකොට තේනවා මොකද අර මුලින් හට ගන්නකොට ඒකට තියෙන නුරුස්නා ගතිය නිසා, පටිඝහනුසේ නිසා දුක යනකොට එන සැප මිනිස්සයා බුද්ධ විඳලා නැහැ. විඳින්නෙත් නැහැ. එයා හිතන්නේ දුක මුලමඳාග තුනම දුකයි කියලා. ඉතින් ඒක කඩනවා විසක උපාසක ආර්යවෙනි දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? ඉතින් මම හිතනවා ඒක ඒක දැනට අහපු කෙනෙකුට මතක හිටියේ. මොකද ඒ තරම් හරි ඩ්‍රමැටික්. ඊට පස්සේ යනවා ආරය වෙන සැප වේදනාවේ දුක සැප දෙක මොකද? ඒක හිතා ගන්න පුළුවන්. සැප වේදනා හට ගැනීම සහ පැවැත්ම සැපයි. නැති වෙනකොට දුකයි. හැබැයි අපිට තේරෙන්නේ ඒක දුකක් විල යන බෑ. මොකද අපි තාම තියෙන රාගානුසී. දුකේන සැපේනවට තියෙන රාගේ නිසාම හිත මත් වෙලා තියෙන නිසා මේ හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින් කියලා කිව්වට ඒකට කියන්නේ නාස්තිකවාදී උච්ඡේදවාදී අරස රස අපගබ්බ නාස්තික වචන රාශියකින් බයින මෙච්චර මේ සැපෝ හැඳහඳුනන මිනිස්සුන් හැම කෙනෙක්ම සැපෙව්වොත් ඉවර වෙන්නේ දුකේ ওই දේ දන්නවනම් ප්‍රෙෂර් ප්‍රින්සිපල් හදන්න බෑනේ මොකද හදනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් හදන්නේ මුළු දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා ඇඩ්වර්ටින් කියලා කියන්නේ මානසිකාර කියන වචනේ ඇඩ්වර්ට් කරනවා යාට නැවත නැවත දීලා දීලා හිට්ලර් කියලා කියනවා 20 හැරයක් දවස පෙන්නොත් ඒ ඒ ඒ විචාරේ පෙන්නපු දේ හොඳ නරක දෙකක් නෑ ඒ වැඩේ මනුෂ්‍ය කරනවා මිනිසෙක් මරණයක හොඳයි මිනිසෙක් මරණයක හොඳයි මිනිසෙක් මරණයක හොඳයි කියලා 20 හැරයක් කිව්වොත් ඌ දන්නේම නැති දකින්න මනසට පිටින් වෙනවා ඒ තරම් කන්ඩිෂන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මුළු මානවයම කන්ඩිෂන් කරලා තියෙන්නේ සැප වේදනා. නමුත් කිව්වොත් ඇත්ත. සැප වේදනා ඇත්ත. ඉවර වෙනකොට අනේ පලයන් බයි යන්න මේ පාටියක් දාන්න හදනකොට ඌව කතා කරන්න දෙනවා ආමංගල්‍ය දේවල් කතා කරන්න දෙන්න එපා. අපිත් එක්ක මේ හොඳ දෙයක් කතා කරපන්කෝ කියලා ඉතින් මේ බලාකුම් ගාව ලස්සන ජෝක් එකක් තිබුණා ඒ දවස්වල කියලා දුන්න මට. කරපොද්ද තියෙන්නේ කනවලු කුණු මාල්දි කුණු කානුවක. කරපොත දෙන්න ඇවිල්ලා දෙන ගෙවල් දෙකකින් එකම කුණු කක්කමලේ කනවලු. කනුර එක කරපොත එකල අපේ නෝනා හැදුවා මචං පැන්ට්‍රි එකක් මැස්සෙකුට යන්න බෑ ක්ලීන් කිව්වහම පුදුම ක්ලීන්. කින්ද ආරෝග්‍ය වලන්තේ ගම මචං මේ කන බොන තැන් වල ජරා කතා කතා කරන්න එපා ඉවරු. කනගොත්තට ආස කක්කා විදිහ ක්ලීන් පැන්ට්‍රි එක උතුන්න ගන්න හම්බෙන්නේ නැහැ නේ. ඌ කිව්වලු මේ කනගොන දැන් වල ජරා කතා කතා කරන්නේ. ඒ වගේම බෞද්ධයන් අතර කිව්වොත් එහෙම හැම සැපක්ම දුකක් කියලා ඉවර වෙන්නේ බෞද්ධ චෝදනා කරනවා ප්‍රාදමි වටන ධර්මයේ ආගම සෞතු කරන්න හදනවා කියලා. ඒ මොකද මේ ලබනාත්මේ සැප දෙන්නම් කියලානේ මේ සැරේ පින් පෙට්ටිය පුරවන්නේ. මේ මේ සැරේ ඉන්දියාප්පන් පූජා කරුවොත් පුරු මුතුපා ලබනදේ පීත්තාදී බුරියානිය හම්බ වෙනවා. ඉතින් අර ඉන්දියාප්පේ දිහා බල්ලට වෙන්නේ පූජා කරන්නේ. අර හම්බ වෙන බුරියානියක බලන්න පූජා කරනවානේ. හම්බුනේ තව එකක් කොන ගන්න හම්බුනේ තව එකක් මොකද <laughs> ලැබෙනකොට මන්ට බුරියානි පිට බුරියානි ලැබේවා. පීත්සා පිට පීත්සා ලැබේවා. ඉතින් අර හාමුදුරුවෝ ඉතින් පවුනේ කියලා වළඳලා ඒ ආමුරණ ඩයබටිස්. ඒ දුපාත කම්බලා කියවක වන්ද ලියුණා ගාසිකන මේක ස්වාමීන් වහන්සේ අපේ වත්තේ අපේ ගහේ ඇදිච්ච ගෙඩියක් කියලා ඔන්න ඒක පූජා කරනවා. ඒක උනර ප්‍රශ්න මේක අපේ දුව ඉස්ලාම උගේ ප්‍රක්ෂාන්ත ඒකත් පූජා කරනවා. ඉතින් රාමතුරු අනේ කියලා ඒකෙමුත් කැල කාලා කාලා බලනකොට රාමතුරුන්ට පුටු වෙන්න හිට ගන්න බෑ. ওই ටික තමයි යන්නේ. ඉතින් ওই ටික ඔය මහල්ලා සහ මොහොත කියන එකේ වර්නස් හැමින්ගේ ලස්සනට කිව්වා මේ ආගම මේ මිනිස්සයා ලබනාත්මේ සැප දෙන්නම් කියලා මේ ආත්මේ පර්ස් එකට තට්ටු කරන වැඩක් මේකේ තියෙන්නේ. ඒකට මිනිස්සු කැමතියි. ඒ මිනිස්සු කැමතියි. ඒ වාගේ අපි මේ සැප හොයන එකේ හැම එකකම දුකක් කියන එක ඔප්පු කරලා පෙන්නන්න එක වාක්‍යය ලියන්න ඕන. කාටවත් ඔප්පු කරන්න ඕනෙත් නෑ ඔක්කොමලා දාන්න. හැබැයි මේක වසංගගෙන ඉන්නේ හැටි පොඩ්ඩක් බලන්න. ඒ දෙකට කියනවා දුක් වේදනාට රාග පටිඝානුසේ වැඩ කරනවා අපේ හිත මත් කරනවා සැප වේදනාට දුක් රාගානුසේ මතු කරනවා හිත මත් කරන නිසා පේන්නේ නැහැ බෑ වෙන්නේ මේකයි කියලා. ඒක නෙමෙයි මේ කතාව හදලා දැන් එනවා මේ විසාක උපාසක ආර්යවන්නේ අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් භාවනා නොකරන දන්නේ කෙනෙකුට මේ අදුක්කම සුඛ වේදනා කියන එක විශේෂ ගෝත්‍ර වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ සැප දුක විතරයි. ඕකේ තියෙන්නේ හොඳ නරක සැප දුක විතරයි කියලා. නමුත් සැපෙන් දුකටම ආර වෙනකොට දුකෙන් සැපටම ආරට හැම තැනම අතරමැදි අවස්ථාවක් තියෙනවානේ. අදුක්කම සුඛ දුක් නොසුව කියලා කියනවා. ඉතින් දැන් මේ දන්නේ නැති අදුක්කම සුඛය පිළිබඳ අර ප්‍රශ්නාවලිය දාපුවාම තේරෙනවනේ මේක භාවනා කරලා කෙලපැමිණිච්ච කෙනෙකුට මිස නැත්නම් අහලා පුරුදු කෙනෙකුට මිස මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා. නමුත් ධම්මදින්නාව දෙන උත්තරේ බොහෝම විප්ලවීයයි. අදුක්කම සුඛ වේදනාවක් වෙන වෙලාවේදී අදුක්කම සුඛ වේදනාවක් කියලා දන්නවනම් සැපයි, දන්නේ නැත්නම් දුකයි. භාවනා කරත් නැතත් ගෑනු වුණත් පිරිමි වුණත් අපි ඉන්නෙම අදුක්කම සුඛ වේදනාවේ 80ක් විතර වගේ. ඒක තමයි අපි පාළුයි, කම්මැලි, තනි කියලා එක එක හොබිස් දාගන්නේ. වන්දනාව වන්දනාව යන්න ගතේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා කරදර නැත්තම් වන්දනාවක් දාගන්න. ඉතින් අර අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒක විවේකයට දාගෙන ඒක පිරිච්චකමට දාගෙන ඒක භාවනාවට දාගන්න එක වෙනුවට අපි කාට හරි SMS එකක් ගන්නවා. කාට ටෙලිෆෝන් කරනවා. පත්‍රය අරන් කියනවා. ටෙලිවිෂන් බලනවා. එහෙම නැත්තම් හිතන එළ පත්තරෙත් නැත්තම් ටෙලිවිෂන් නැත්තම් කතා කරන දේකුත් නැත්තම් බාන්න මං වාගේ කොන් වෙලා අප්පා මට කවුරුවක්වත් නැහනේ මං පාළු වෙලයි කියලා ඒ මිනිස්සුන්ට දැන් මේ රටවල් වල වෙන්නේ ඒක තමයි. ඒ සීදීනස ගන්න හිතෙන තමයි. ඒ මොකද මේ අදුක්කම සුඛ වේදනාවක් කියලා එකක් දන්නෙත් නැහැ. මොකද සැපම හොයලා. දැන් මේ විසාකාව අහන ප්‍රශ්නේ අදුක්කම සුඛ වේදනාවේ ආර්යාවෙනි සැප දුක දෙක මොකක්ද කියනකොට අදුක්කම සුඛ වේදනාවේ මම දැන් ඉන්නේ කියලා දන්නවනම් ඒක සැපක් නොදන්නවනම් දුකක් ඊතර ගිහිල්ලා බලන්න අපි 80ක් විතර ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ දන්නේ නැහැ අපිට පේන එක පාළුවක් විදියට අපිට පේන්නේ රහෙන් තල්ලුණා විදියට අපිට පේන්නේ කම්මැලිකමක් විදියට අපිට පේන්නේ මම දැන් අතපල්ලේ වැටිච්ච කෙනෙක් විදියට මම අවලංගු කාසියක් විදියට කවුරුත් මං ගැන බලන්නේ නැහැ කියලා ඒ අදුක්කම සුඛ වේදනාව තමයි අපි මේ හොබීස් වලින් පුරවන්නේ ඒකට තමයි මේ කට්ටිය ඩිස්නිලෑන්ඩ් හදාගෙන පසල් වර්ල්ඩ් හදාගෙන අපිට කියනවා එහෙම වෙනවනම් අපි ළඟට එන්න අපි දෙන්නම් ඕගොල්ලන්ට ශ්‍රී ලංකරන්න බඩු ප්‍රෝග්‍රෑම්ස් හදලා දෙන්නම් ඇප්ස් හදලා දෙන්නම් කියලා ආරක ගෙනල්ලා නොදැනීමට අදුක්කම සුඛ වේදනා නොදැනීම පැත්තට තල්ලු කරනවා. ඕක තමයි ටෙක්නොලොජි කියන්නේ. ඕක තමයි IT කියන්නේ. අර වෙලාවට කෙනෙක් දන්නම කවුරු හරි හිතා ගත්තොත් දැනගත්තොත් මේ අදුක්කම සුඛ වේදනාව කියලා දැන් අපි දුක් වේදනාවක් දැකලා ඒක ඉවර වෙනකොට ඇති වෙන සැප වේදනාවේදී කොතනදීද මේ දෙක මාරු වෙන්නේ කියලා බැලුවොත් සැප වේදනාවක් කියලා දුක් වේදනාවට මාරු වෙන තැන බැලුවොත් අතරමැද විශාල කොටසක් තියෙනවා unexplained විස්තර කරන්න බෑ මේක තමයි අදුක්කම සුඛ වේදනාව කියන්නේ මේක දන්නවනම් මේක දන්නවනම් manussත්ව ප්‍රතිලාභේම ලාභයක්. විශේෂයෙන්ම එතකොට පොඩි දරුවන්ට වැඩිය මේක ගොඩාක් වාසනාවන්ත විදිහට පිළිලා තිනවා පැන්තුම් ගත්ත නාකියන්ට නාකිච්චයන්ට. නමුත් ඒගොල්ලෝ වහ කනවා මේ ලැබිච්ච විවේකයේ හසුරුවා ගන්න දන්නේ නැතුව අනේ දරුවොත් නැහැ ඉතින් බල්ලෝ හදන තුන් හතර දෙනෙක් හදනවා. ඒ සාමාන්‍යයෙන් ওই මනුස්ස ලාභේ මනුස්ස ප්‍රේමේ දන්නේ නැති හැම එකාම තිරිසනුන්ට අතට කරනවා. ඒක ලොකු මේ මෛත්‍රිය කරනවා. ඒ තරම්ම මානවයට වෛර කරනවා. ඉතරයි ඒක පේන්න තියෙන්නේ. මේ රටක සැපට හදයි බලු පැටියේ කරසරයි ඌ නොන ඌට මට වැඩියෙන් ආදරෙයි ඉස්සර පරණ සින්දුවක් මේ. ඕක තමයි මේ රටවල වෙන්නේ. කැනඩාවේ බිලියන 86ක් බල්ලගේ නමට ලිව්වලු. ඒ තරම්ම මානව දයාව, බලු දයාව, sorry. නඩුකාරය ගණන් හදලා කිව්වලු මේ බල්ල වැඩිම ආවුස තිබුණොත් මෙච්චර මෙච්චර ගත කරලා තුනා මේ දවසකට වැඩිම වේදම් කරන ගාන කරුවත් ඔය 80යි වේදම් කරන්න බෑ. මේක කරුණාකරලා මම චැරිටි ඕගනයිසේෂන් දාන්න කිව්වා. නෑ ඒකට මම කිසිම කැමැත්තක් නෑ. එහෙනම් අනික් බල්ලන් විලෙන් දාන්න කිව්වා. ඒ කියන්නේ මේ මානවයා කියන සතාට වෙලා තියෙන දේ අපි හරවලා තියෙන හැටි. ඒ කියන්නේ අපි මේ විවේකයට කැමති නැහැ. විවේකයට ආපුවම අපිට උදව් කරන්නේ බල්ලා විතරනේ. වඩු ගන්න බල්ලි වයින්නෝනේ. හරි කෙනෙක්ව දරුවෙක් ඇති කරලා ඔක්කොම කරලා දරුවෝ වෛර කරනවට වැඩිය බල්ලෙක් හදන කොච්චර ලාභද ස්වාමීන් වහන්සේ. ඌ හදපු දවසේ ඉඳලා බල්ලි ගන්නවනේ. හරි කැමති බල්ලි හදයි. ඒක හරි ලොකු සංස්කෘතියක්. මේ බලු ප්‍රදර්ශන බලු පෙඩික්‍රි ලියාගෙන බල්ලෝ දන්නවනම් ওই කතාව ඒ මොකද හේතුව මේ විවේකයේ දන්නේ අපි. අපි ඒ වෙනකොට බල්ලු ඇති කරලා හරි මේක හදා ගන්න හදනවා. මේ රටේ මේවා කියන එක එච්චර හරිත් නෑ. ඒ වුණාට ඉතින් අර කියවෙනවා අප්පා. ක්‍රමේ හැටියට මෙතන ඉන්න එක දවසක් කොහොම කරන්නේ කියලා මේ ඉන්නේ කෙනෙකුත් මයිත් එක තරහා වුණා. ඒ ගර එකන හරීම කැමති බල්ලන්. ඉතින් ඒකට මම බන්නවා කියලා හිතාන මම හැබැයි දැන හිටියේ නෑ ඒකට බල්ලෙක් ඉන්නවා කියලා. කොහොම හරි අපි මේ අපිට හම්බෙන විවේකේ නැති කරගන්න හැටි යනකොට දැන් අපි හිමීට යනවා මේ විසාකාවගෙන් අහනවා දිසාකාව අහනවා දුක් වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මොකක්ද කියලා. එන සුඛ වේදනා අපිට දුක අඳුරන්න බෑ සුඛේ නැතුව. ওই දෙකේ වෙනසෙන් තමයි අපි වේදනාවට නම් දෙකක් දාලා හඳුනන්නේ හැබැයි මේ දෙක හැඳිනීම හරහා මේ සැප දුක් වේදනාව හැඳිනීම හරහා වේදනාවේ 80 ගාණක් අපි අයින් කරනවා අපි අඳුරන්නේ තීක්ෂණ දුක සහ සැප විතරයි අන්ත දෙක විතරයි මැද හරිය අමතක කරනවා මේ දුකට සැප ප්‍රතිභාග වීමෙන් සැපට දුක සාපේක්ෂ වීමෙන් මේ සාපේක්ෂ දෙය මොකක්ද කියලා හනනවා දුක සැපට සාපේක්ෂයි සැප දුකට සාපේක්ෂයි එතකොට අහනවා මේ අදුක්කම සුඛයට මොකද්ද සාපේක්ෂ වෙන්නේ කියලා. අදුක්කම සුඛේ මොන දෙයකද පිළිඹු වෙන්නේ කියලා. එතකොට කියනවා උපේක්ෂාව කියලා. උපේක්ෂාව කියන එක දන්නේ නැති කෙනෙකුට අදුක්කම සුඛේ කවදාකවත් තේරුම් ගන්න බෑ. හැම වෙලාවෙම අර සීසෝ එකේ අන්ත දෙකේ වාඩි වෙන්නේ. එයා කවදාත් මැද වාඩි වෙන්න කැමති නෑ. එයා දූවගෙන ගිහිල්ලා අන්තේ වාඩිනවා. ඒක තමයි නාබුද්ධ ජනන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රේ පටන් ගන්න ශ්‍රීමුකේ අරබු ගමම්ම කිව්වයි. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. මාන්නේ මේ අන්ත දෙක සේවනය කරන්න එපා පැවිද්දන් විසින්. අන්තිම සැපදා අන්තිම දුක. ওই දෙක මැදට එnde එnde සැපත් නැති දුකත් නැති තත්ත්වයට එනකොට මහානකමේ ලොකු ප්‍රගතියක් තියෙනවා. භාවනා ලොකු ප්‍රගතියක් තියෙනවා. අදුක්කම සුඛ ලොකු ප්‍රතික ප්‍රගතියක් තියෙන ප්‍රගතිය තේරෙන්නේ කම්මැලි. නීරසයි. අන්ත දෙක හරීම සක්‍රියයි හරීම සිද්ධි බහුලයි. ඉතින් අපි සැපයි කියලා දරුවන්ඩයි දෙමව්පියන්ඩයි රටටයි යාචිලා දෙන්න හදන අන්ත දෙක. අන්ත දෙක මැද තියෙන මේ අදුක්කම සුඛය මාව ගතිය තියෙන. අන්ත දෙකේ තියෙන පන්ති ભેදයක්, කුල ભેදයක්, විකාරයක්, එහෙම නැත්නම් මාන්නයක්. මැදයකට එනකොට ඒක දකින්න බෑ මොකද අපි අන්ත දෙකටම වාල් වෙලා එහි ගත කරන හරියට බ්ලින්කර්ස් දාපු අස්සයෝ වගේ වටපිට බලන්න ගන්නවා. අර දන්න එක විතරයි දකින්නේ. බුදු කෙනෙක් ඇවිල්ලා ඔක් ගලවලා දානවා. ඒ කියන විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය උඹලා අකමැති වුණාට බලන්න ආජස්ඨංග මාර්ගයේ තියෙන එතන. ඒ නිසා උපේක්ෂාවට ලෑස්ති වෙන්න ඕනේ. මිත්‍ත කර්ම මුල්ත උපේක්ෂා කරුවත් එක උපේක්ෂාවක්. උපේක්ෂා දාති 10ක් තියෙනවා. විදර්ශනා උපේක්ෂා උපේක්ෂාව භක්මචාරී භක්ම සතර භක්ම විහරණ තියෙන උපේක්ෂා ගොඩාක් තියෙනවා මේ උපේක්ෂාව තමයි මේ විද්‍යාවට පෙන්වන්න බැරි දේ තාක්ෂණයට මේක පෙන්වන්න බෑ ඒක උච්ච දේවල් දෙන්න හදනවා අපට full dramatic action packed සැප දුක් දෙන්නයි අපි හිතනවා යකෝ මේ අම්මා අප්පාවත් නැති කාලේ සැපවලනේ අපිට ලැබෙන්නේ කියලා මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතෙනවා මේ ලැබ් එකට එහෙම ගියාම එහෙම නැත්නම් මේ එක්සිබිෂන් එකට ගියාම එහෙම නැත්නම් කානිවල් එකට ගියාම බලන්නකෝ මේක කොළඹ නගර රැට සිරි පුරමිනි ප්‍රීති සාගරේ අනේ අම්මේ ඔන්න ඒ හඳුනයි කියන ඔන්න ඩයබටිස් කියන ඔන්න කොලෙස්ටරෝල් කියන ඔන්න ටෙන්ෂන් කියන ඔන්න ෆ්‍රස්ට්‍රේෂන් කියන මේ සල්ලි දීලා කොළඹ ගිහලා ගෙනත් තියෙනවා ඉංග්‍රීසි පරණ පැටර්න් කොළඹපුරේ අලුත් පැටර්න් කොළඹපුරේ පරණ අලුත් පරණ පැටර්න් අපේ රමේ පළු පැටර්න් ඒක පැටර්න් එක තමයි දිගින් දිගට යන්නේ මොන් කරන්නේ අර පිරමිඩ් එකේ උඩ ඉඳගෙන අර කුණු අරප බෝ කර කර බෝ කර කර දෙන එක තමයි මේ තියෙන හැම යුනිවර්සිටි එකක්ම කරන්නේ වචන කොයින් කරන එක විතරයි මොන්නම දෙයක්වත් මුං ගාව නැහැ ඉතින් අපේ කට්ටිය ලංකාවේ ඉඳගෙන ලන්ඩන් එක්සෑම් එක තමයි කරන්නේ. ලකුණු 100යි නම් දෙන්න උට 101ක් දෙනවා. අම්මෝ ගෙදර කට්ටියට හරි සතුටුසයි. අපේ පැත්තේ ඉතින් 50 කටක් ගන්න ගියත් අපේ කට්ටිය සිංහලද බුද්ධ ආගමද කියලා බලනවා. දෙමළ කෙනෙකුට එහෙම ලකුණු දෙන්නේ නැහැ. මේ 100ට 101ක් දෙනවා. ඊට කියනවා ජීනියස් කියන පිස්සන් අතර සුප හොඳ එක. ඕක තමයි කොට්ටු සෙල්ලම. ඒ අධ්‍යාපන කඩ. මොකද ඒ තාලෙට හැදෙන්න පොඩි කාලේ ඉඳලා මේක මවාගෙන එන්න එපායි. මේ වගේ කරලා ඉවරලා අන්තිමට අන්ත දෙකට හුරු කරාට පස්සේ මැදට එනකොට ඌට කුකුඩු ගහන්න ඕන. එහෙම නැත්නම් කම්පියුටර් මිරික මිරික ඉන්න ඕන. මොකක් හරි කරන්න ඕනේ මොකද අර ආස්වාදයේ පිලිස. නමුත් මේ අදුක්කම සුඛය තීරුම් ගන්නවා. සිංහල මිනිස්සයා දෙමියා උපාතකම්මා කමකට වෙලා ඉඳගෙන කාලා පීලා හැන්දෑවට ඒ බණ භාවනාවක් කරන ඉන්නකොට තියෙන විවේකයේ දැන් පලාතක නැහැ. ඒක දෙන්න නම් උපේක්ෂාව කියනකට ගරු කරන නිසා උපේක්ෂාවට සාපේක්ෂව තමයි මේ අපිට අදුක්කම සුඛ කියන වේදනාව දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මිනිස්යාට මුස්පේදු පැත්තක් වෙලා. විශේෂයෙන්ම මේ රසලෝලි රසකාමී පිළිසෙට අදුක්කම සුඛයේ උපේක්ෂාව කියන එක කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒක අභාග්‍ය සම්පන්න දෙයක්. හරියාදුවට හිටලා තියෙනවා. නමුත් යම් දවසක මේ කෙනා මේ මේ නතරන විශේෂම කොහොමඩක්ක 50 60 වුණාට පස්සේ ඔය ඇස් පේන්නේ නැතු යනවනේ අප්පා දැම්මම කන්නාඩි දාන්න නැතුව පේන්නේ නැහැ. කන් දෙක ඇහෙන්නේ නැති වෙනවා මට ඇහුන්නේ නැහැ කියන මොනවා කිව්වද? රස දිවේ රසනහර මැරිලා. නාසයේ ගඳ සුවඳ දෙන්නෙත් නැහැ. ඒ තමන්ගේ ඇඟේ ගඳවත් දැනෙන්නේ නැහැ. අඩු ගඳ ගන්නවා ඔහේ ඉන්නවා. අපි ලොකපච්ච කෙනෙක් හිටියන් නාවනවායි කිව්වොත් දෙදරින් පැනලා ඒක රැවුල් ගහක් මුල උකුණු පස් දෙනෙක් ඉන්න පස් පොලකින් බලනවා. ඉතින් මං කියනවා මං අරන් දාන්නම් කියලා මේ පෙප්පලා යන පැත්තකට කියලා කියනවා තරමක් මාරු කරුවොත් බයි. යදී අර ඒ බොඩි ජොලිය කපටක් තියෙනවා. ඒ ලුවපචිකා බ්ලැන්කට් එකක් තියෙනවා. ඒ බ්ලැන්කට් එකෙන් වහපු ගමන් නිඳ යනවා අපි. හන්දාවට අපි කරදර කරනකොට ඇවිල්ලා ගෙනල්ලා අපි බ්ලැන්කට් එකෙන් වහලා මේ කකුල රේඩියෝ එකේ වොලියුම් කන්ට්‍රෝල් එක මේක ටියුනින් කන්ඩෙන්සර් එක. ඉතින් මේකෙන් මීට කරනකොට සින්දුවක් කියනවා. මේකේ මාරු කරපු ඉන්න ඕකෙන් තමයි අපි රවට්ටගෙන හිටියේ. ඉතින් උන්ද හරිය ආසයි ඒ අර හිටපු තාලෙට ඉන්න. එම් පිරිසුදු කරනවට කැමති නැහැ. ඒ වගේ තමයි බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ උඹලා මේ අන්ත දෙකේ ඉන්නේ කක් කාලේ. කර්මාකල උපේක්ෂාවට වයලා. අන්ත දෙකේ ඉන්න බෑ මැද තියෙනවා ඕක ගරු කරපන් කියලා. එයාට අදුක්කම සුඛය කියන එක ක්ලික් වෙනවා. ඒක වැරදිලක් පරිදිලක් නෙවෙයි වයසට යන කොහොමදක් වෙන්නේ ඒක. හැබැයි ඒකට නෙවෙයි ඥානය කියන්නේ. ඒක අර බැරිකමට කරන දේ. ඊළඳාරින්ට කියන ඕව කරන්න යන්න බලා ළමයා මේ මේ නාකයෙන් ඇහුවොත් එහෙම උඹ ඒ කාලේ කියන ඒ කෙරුවා තමයි ඒ වුණාට දැන් ඉතින් කරගන්න බැරි හින්දා උඹලා ඕව කරන්න යන්න බයි කියලා. නමුත් කවුරුත් ඒක තමයි. ඉතින් මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාග වෙන උපේක්ෂාව. ඒක අපි පාරිභාෂික શબ્දමාලාවෙන් අකරපු වචනයක්. උපේක්ෂාවට මොකද ප්‍රතිභාග වෙන්නේ කියලා. උපේක්ෂාව වැටෙන්නේ උපේක්ෂාවට ගියාම මොනවද වැටෙන්නේ කියලා මම කොච්චර මෝඩද කියන එක. අවිද්‍යාව තමයි ප්‍රතිභාග වෙන්නේ. මම මෙතෙක් කල් අන්ත දෙකට යන්න මගේ කට්ටියත් අරගෙන සනුවරෙත් අරගෙන අන්ත දෙකට යන්න කැත කවාගෙන හරියට සිංහ බාහුව මේ පැත්තෙන් අම්මා කරේ තියාන මේ පැත්තෙන් නංගි කරේ තියාගෙන ශිෂ්ටාචාරයට යන හැටි එතකොට සුප්පාදේවි කතා කරලා කියන හැටි සිංහයාට මම උඹ කෙරේ තරහට මේ වැඩේ කරන්නේ දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. දරුවෝ කැමති ශිෂ්ටාචාරයට යන්න. දරුවෝ කැමති නෑ සිංහෙක් තාත්තා කියන්න. දරුවෝ කැමති නෑ කැලේ ඉන්න. මගේ මන අපේ කැලේට, මගේ මන අපේ සිංහයාට. සුප්පාදේවි අරගෙන යන්නේ සිංහ බාහුව. උපාදේවි අඬලා කියනවා දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා. ඉතින් මේ වගේ මේ සැප දුක දෙක දෙකට බෙදලා මේ දරුවන් දෙමාපියන් එක්ක අපි මේ නාටකු නාඩගම දිහා බලනකොට අපේ හැම හැකියාවක්ම අපිට දුක දීලා තියෙනවා කියලා. Each will is evil කියලා. Each will is evil. Ill will. ඕක කිව්වා ෂෝපන්හාවර්. ජර්මනියේදී එයා ගිහිල්ලා ෆිලොසොෆි වල කිව්වා හිතාමතා කරන හැමදේම නපුරක් නරකක් කියලා. මම මදගොල්ල වෙස්ටර්න් ෆිලොසොෆි එක පුපුරලා ගියා. බැන්න මේ මිනිහට අසිෂ්ඨ වචන කතා කරන ඊට පස්සේ නීචේ ඇවිල්ලා මත්ත ගාලා ඇරියා. මේ අපිට කියන රහයි දුක හිතෙනවා තමයි මේ ඒචිලි e සීවල් කියලා. නමුත් ඕගොල්ලෝ දන්නවනේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක සංස්කාර කියන්නේ විල් කියන එක තමයි. අබ්බේ සංඛාරා දුක්ඛා. ඉතින් ඒක නැති එක තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නැති එක තමයි අදුක්කම සුඛ වේදනා. ඒකට අපි මේ හිතාමතා මේ ලස්සන තිබුණ එක අවුල් කරගත්ත හැටි මතක් වෙනකොට මේ අදුක්කම සුඛේ සහ උපේක්ෂාවට ප්‍රතිභාග වෙච්ච අවිද්‍යාව උඩයි මම ඉන්නේ කියන එක තේරෙනවා. අපි හිතාමතා කෙරුවා නම් ඔක්කොම අවිද්‍යාවට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තම් බුදුහාමුදුර කියනවා චේතනාම්බිකවේ කම්මං වදා. මොනවා හරි ඔබ චේතනාවක් කරනවා නම් ඔබට කර්ම ගෙවන්න වෙනවා. හොඳ හෝ නරක. ඒ කියන්නේ චේතනාවෙන් තොරව ඉන්න පුළුවන් කියලානේ. චේතනාවෙන් තොර චිත්තක්ෂණ ගන්න පුළුවන් කියලානේ. එතකොට මෙතනදී ප්‍රතිභාග කියන වචනේ අමෝතු පෙරලියක් පෙරලන. එතකොට මේ අවිද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ කියලා අහනවා. අවිද්‍යාවට ප්‍රතිභාග විද්‍යාව. උඹ උඹේ තකතිරකම දන්නවන් ඊට වැඩි විද්‍යාවක් නැහැ. එහෙම වෙනම සුපීරියර් නොලෙජ් එකක් සුපර් මාකට් එකෙන් ගන්න බෑ. මේ කරන වෙලාවේදීම මම මේ කරන දේ තියෙන අවිද්‍යාව දන්නවනම් ඒක විද්‍යා ප්‍රතිභාගයි. බුදුසසුනේ කන්නඩියක් මුණට අත දීලා කියන ඔන්න ඔගේ බලපන් ඔය පේන්නේ උඹ ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ දේ බාර ගන්නවා නම් අවිද්‍යාවට විද්‍යා ප්‍රතිභාග වෙනවා. නිසා යම් කිසි කෙනෙක් බාහිර යන්න ඕනේ විද්‍යාව ලබන්න. මයිලක තියෙන අවිද්‍යාව දන්නවනම් ඒක එනේන වෙලාවේ එනේන තන අගය කරන්න දන්නවනම් ඊට වෙදී ඥානවන්තයෙක් ඇත්තේ නැහැ. ඒ නිසා විද්‍යාවෙන් කියන අද කාලේ තියෙන නවීන විද්‍යාවෙන් කියන්නේ එක්ස්ට්‍රෝවර්ට් හැම උපකරණයක්ම යන්ත්‍රයක් දාන බාහිරේ හොයනවා. බුදුජානනාංශ කියන්නේ ඉන්ට්‍රෝවර්ට් ඔය ඔක්කොම දාපුවා ඔය ටූල් එකමයි හුස්ම ඇතුළට බලයන්, පිම්බීම ඇකිලිම ඇතුළට බලයන්, වම දකුණ ඇතුළට බලයන්, කනකොට යනකොට එනකොට ඒක බලපන්. ඊක ෆ්‍රිජ් ඔෆ් කප්රා පොතක් කියලා කියනවා බාහිරට යන මිනිහට කෙලවරක් නැහැ. ඇතුළට යන මිනිහට කවදා හරි කෙලවරක් අහු වෙන්න පුළුවන්. හැම පැත්තෙම ඇවිල්ලා මැදට එනකොට කෙලවරක් හම්බෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාව අනාතයි. ෆිසික්ස් කියලා දෙයක් දැන් ගන්න බෑ. නමුත් බුදුජානක වහන්සේ එයා එතෙන්ටම ඉන්නේ. එයා එනවා Hindu ආගමේ තැනකට. අද්වෛතය වගේ තැනට ඇවිල්ලාගෙන අතකට හරවන්නේ කියලා. අතුන්ට හැදෙව්වනම් තේරෙනවා අපි මේ ජීවිතේ මල් විහිම්පල්. ඉල්ලගෙන කාලා තියෙන පරිප්පුවක රඟ තේන්නකොට තේනවා මෞංකාර දෙයයන්ාන්සේ නමක් අපිට සාප කරලා නැහැ. අල්ලපු ගෙමිනිය අපිට ඕනියම් කරලා නැහැ. මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරමයි ඒක මගේ සීමාව ඇතුලේ තියෙන්නේ. ඒක පිළිගන්න කැමති නැහැ. ඒකට පෞෂප්තිය කියලා කියනවා. ඒකට ප්‍රගතිය කියලා කියනවා. ඒකට දියුණුව කියලා කියනවා. මගේ අවිද්‍යාව පිළිගන්න මම කැමති. මගේ අවිද්‍යාව මට පේන්නේ මට අසුරු කරන කෙනාගෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකට කැමැත්ත තියෙනවනම් කවුරු හරි මට කියලා දෙනකොට අනේ මටවත් පේන්නේ නැති එකක් පේන්නේ කියලා ඒ කැමැත්ත තමයි අහිංසාව කියලා කියන්නේ නිහතමානීකම කියන්නේ. නිහතමානී විතර නෙවෙයි ඒකට කියන්නේ මේ ඉනසන්ට් එහෙම නැත්නම් අහිංසකකම. අපි පොඩි කාලේ 100%ක්ම තිබ්බා. ඒ අහිංසකමට ගියා නම් ওই විද්‍යාව සියල්ලම අපි ළඟ තියෙනවා. ඒතර වැරද්දක් කරනකොට කවුරුත් පෙන්නන දුන්නාම yes sir බාර ගන්න පුළුවන්. මම කියන්නේ කියන කිනේව බාර ගන්නවා කියන එක නෙවෙයි. constructive decision criticism එක කරනවා නම් කවුරුත් අහන්න පුළුවන් yes වෙන්න පුළුවන් මම මේ මයි ළඟේ දෝෂෙ තියෙනවා. එච්චරමයි ඒක නැති වෙනවා. ඒ නිසා මේ විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙනවයි කියන එක අපි හිතුවේ විද්‍යාව උතුරු උත්තරද්‍රවය නම් අවිද්‍යාව දක්ෂිණද්‍රවය වගේ ඈතින් තියෙන එක නෑ බුදුරජාණන් කියන මේ දෙක එකට තියෙන එක. හරියට නිලුම්පතක තියෙන වතුර කඳුල නිලුම්පත උඩ තිබ්බට ගෑවෙන්නේ නැතුව තියෙන්නේ. ඕන වෙලාවක දෙක වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආගම මේ දෙක ඈඩ් කරන්න හදනවා. සත්‍යයේ මේ දෙක එක ළඟ තියෙන්නේ. විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙක එකට තියෙන්නේ අපිට අදාහ ගන්න බැරි තරම්. ඒ නිසා අවිද්‍යාව දන්න හැම තැනම විද්‍යාව තියෙනවා. අන්න ඒක පිළිගන්න තියෙන අහිංසකම අපි ළඟ තියෙනවා නම් ඒක පිළිගන්න පුළුවන් නිහතමානීකම අපි ළඟ තියෙනවා නම් අපිට බුදුරජාණන් වහන්සේ මේ තනමයි. අපි හිතුවොත් නෑ මෛත්‍රී බුද්ධ ශාසනයේදී අපි අහිංසක වෙයි. මෛත්‍රී බුද්ධ ශාසනයේදී අපිට නිහතමානී වෙන්න පුළුවන් දැන් බෑ දැන් මේ කට්ටියත් එක්ක ඇඳලා ඉන්නේ. දැන් කට්ටියට අයියා වෙලා ඉන්න නිසා දැන් ආයේ ඇඳුම් ගලවන්න අමාරුයි. ඒක තමයි අපි හිතන්නේ ලබනාත්මක දානවා ඒවට කියනවා පමාව කියලා. අප්‍රමාදිය බලනනම් දැන් මේ කරලා තියෙන හැම වැරද්දක්ම වහාම හොදාරින්න පුළුවන්. ඒ හොදාරින්නේ මොකද්ද? පැමිණිච්ච දෙයට එන දෙයට මුහුණ දීම හරහා. එහෙනම් මම මෙතනින් නතර කරනවා මොකද ගොඩක් වෙලා ගිහිලා තියෙන නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිභාග කියන වචන දිගේ යම් කිසි කෙනෙක් මගේ තකතිරුකම මගේ අවිද්‍යාව දැන ගැනීමමයි විද්‍යාව කියන එකට ලෑස්ති නම් ඒ කෙනාට දිග ගමනක් යන්න පුළුවන් ඊට පස්සේ ආ නැවත ඉපදිච්ච කෙනෙක් වගේ. එයා රීජුනේට් වෙනවා. ඉරියන් වෙනවා. එසේ තිරියන් වීමක් සඳහා මේ වැඩමුළුව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දේශනා මෙතන නතර කරනවා ශිරු දිනාට ශනසීමෝදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා